ප්‍රභාෂර ආලෝකය හැම එකම හරි ෂයින් එතකොට මේ හැම එකක්ම විහිදුනේ අන්න බලන්න එතකොට බුදුරජාණන් වහන්සේගේ බුදුරැස් විහිදුනා බුදු ශරීරයෙන් කියලා කියන වෙන මොකක්වත් 아무තු හාස්කමක්වත් හදපු එකක්වත් නෙවෙයි ඒක පින්වතුනි ජීව විද්‍යාත්මක රසායන විද්‍යාත්මක સિદ્ધාන්තය ඕක සාමාන්‍ය වශයෙන් බණ භාවනාවක් කරන කෙනෙකුගේ යම් මට්ටමකට දැනගන්නට පුළුවන්. ඒ කියන්නේ යම් ප්‍රභාවක් සාපේක්ෂ වශයෙන් එනවා. මේ කිවි ලෞතර බුදුරජාණන් වහන්සේගේ ඒ පියවියෙන් ඕනම කෙනෙකුට දකින්න පුළුවන් මට්ටමට මේ බුදුරැස් හිදුනා කියලා කියන්නේ ඔන්න ඔය කියන අලෝභ ආදී සමෝ උපරිමයට වැඩ කරපු නිසා ඒ මට්ටමේ රැස් පසේ බුදු කෙනෙකුටවත් මහරහතුන් වහන්සේ නමකටවත් ඒ විදිහට වේදෙන්නේ නැහැ. මවාගත්තොත් මිස. මවාගත්තොත් මිසක මේක මැවීමක් නෙවෙයි. ඒක කෙලින්ම ස්වාභාවික ක්‍රියාකාරීත්වයක් සිද්ධ වන හේතුඵල ධර්මතාව. ඊළඟට ඔන්න බලන්න දැන් අලෝභාදයේ සමෝ දිනුනාට පස්සේ ඉතින් සාමාන්‍ය කෙනෙක් අලෝභාදයේ සමෝ දිනු කිරීමෙන් ඉතින් හොඳ සුගතිය හොඳ සැප ලැබෙනවා. ඉතින් ලෞකික වශයෙන් ඉතින් කවුරු වුණත් අලෝභ ද්වේෂ සමෝ දිනු කරනවා කියලා කියන්නේ සමුදේ සත්‍ය ප්‍රහාණයට වැඩ කරනවා ලෝභ ද්වේෂ සමෝ දුර්වල වෙනවා කියන එකයි. ඉතින් එහෙමනම් දැන් අපට ඕන හේතු ප්‍රත්‍ය පිළිබඳව යම් හඳුන්වා දීමක් අපි කළා. එතකොට අපි ඊළඟට එමු හේතු ප්‍රත්‍ය පටිච්ච සමුප්පාදේ කොයි කොයි තැන්වල යෙදෙනවද කියලා අපි කෙටියෙන් තෝරා ගන්නවා. පටිච්ච සමුප්පාදයේ අවිජ්ජාපච්චය සංඛාරා කියන තැනත් නාම රූපච්චය සලායතනං කියන තැනත් සංහාපච්චය උපාදානං කියන තැනත් උපාදානපච්චය භව කියන තැනත් පමණ හේතු ප්‍රතිදෙන. ඇයි අනිත් පැන් වල දෙන්නේ නැත්තේ? පටිච්ච සමුප්පාදය කෙට්ටු විග්‍රහය. ප ဋ ාණ ක්‍රමය පුළුල් විග්‍රහයක්. ප ဋ ාණ ප්‍රකරණයේ කැපැසිටි ඇති පටිච්චසමුප්පාදය බහලන්න. පටිච්චසමුප්පාදයේ මදි ප ဋ ාණ ණය ක්‍රමයකට දාන්න බහලන්න. ඒකයි. පටිච්චසමුප්පාදයේ හැමතැනක්ම සූවිසි ප්‍රත්‍යයෙන් විස්තර කරන්න පුළුවන්. හැබැයි ප ဋ ාණේ හැමතැනක්ම පටිච්චසමුප්පාදයෙන් ගලපන්නට බැයි මදි. ප ဋ ාණේ ගලපන්න ගියාට පස්සේ පටිච්චසමුප්පාදෙට ඉතුරුත් වෙනවා. පටිච්චසමුප්පාදයෙන් ප ဋ ාණේ ගලපන්න ගියාට පස්සේ මදි. ගැලුම දාන්න බෑනේ බෝතලයට. බෝතලේ දැම්මට පස්සේ ගැලුමට ඉතුරුත් වෙනවා. හරි. එතකොට මේ අපි බලමු එතකොට අවිජ්ජාපච්චය සංඛාරා කියන තැන කොහමද හේතු ප්‍රත්‍ය කියන්නේ කියලා. ඒතර අවිජ්ජා කියන්නේ අපි මුලින්ම තේරුවා මෝහය. ඒතර හේතු වලින් එකක් නේද? ආ මෝහය කියලා කියන්නේ හේතු වලින් එකක්. අවිජ්ජාපච්චය සංඛාරා කියලා කියනකොට සංඛාර කියන පැත්තේ තියෙනවා අපුඤ්ඤාවි සංඛාර කියලා චේතනා 12ක්. ලෝභ චේතනා 8යි, ද්වේෂ චේතනා 2යි, මෝහසිතේ මෝහ චේතනා 2යි. ඒ හැම ලෝභ හිතේ වේවා, ද්වේෂ හිතේ වේවා, මෝහ හිතේ වේවා, මෝහය වැඩ. එතකොට මෝහ හිතේ වැඩ කියලා කියන්නේ ඒ හිතේ පහළට චේතනාව පහළ වීමට සංප්‍රයුක්ත වශයෙන්ම මෝහය හේතු වෙලා. කොහොමද ප ဋ ාණයෙන් කියවේ? හේතු හේතු සංපයුක්ත කාණං ධම්මාණං හේතුප්පච්චේන පච්චේ. ତර මෝහ හේතුව ඒ සමග එකටම වැඩ කරන අකුසල් සිත් 12 චේතනා 12ම පහළ වීමට ආධාරයි. හේතු සමග සංප්‍රයුක්ත වෙනවා. එක හේතුවක් කර කියනවා නම් ඒක හේතු ඇතිභාවයේ දැක්වීමට ප්‍රමාණවත්. ඒ නිසා අතර මෝහ හේතුව තියෙනවා. මෝහ හේතුව අපුඤ්ඤාවි සංස්කාර හේවත් අකුසල චේතනා 12න් පහළ වීමට සංප්‍රයුක්ත වශයෙන්ම ආධාරයි. අන්න එතන තියෙනවා හේතු ප්‍රත්‍ය. හැබැයි ප ဋ ාණ ක්‍රමෙන් ගත්තර පස්සේ නම් ලෝභ හේතුවක් ගත්තා. ද්වේෂ හේතුවක් ගත්තා. ඇයි? ලෝභ මූලික චේතනා අට වැඩ කිරීමට ලෝභ හේතු ආධාරය එක තමයි දුන්නේ. ද්වේෂ චේතනා දෙක වැඩ කිරීමට ද්වේෂයේ ආධාරයි එකවරම එදුනා. හැබැයි මෙතන මෝහ හේතුව පමණයි අවිජ්ජා පත්‍ය සංඛාරා. ඒ නිසා අර දෙක ඉතුරු වෙනවා. අතිරික්තයක්. අනෙක් පැත්තෙන් ගත්තට පස්සේ අලෝභ, අද්වේෂ, අමෝහ තුනම නැහැනේ. අවිජ්ජා පත්‍ය සංඛාරානේ කියේ. ඒ නිසා ඒ තුනත් ඉතුරු වෙනවා. හැබැයි ඒ තුනත් ගලපන්නට පුළුවන් ප ဋ ාණ ක්‍රමෙන් නම් ගත්තට පස්සේ කුසල මූල පත්‍ය සංඛාරෝ කියලා නේද? පුඤ්ඤා පුඤ්ඤා විසංකාර, අනිඤ්ඤා විසංකාර වලට අලෝභාදේ සමෝහ තුනම එකටම යෙදෙමින් ප්‍රත්‍ය වෙනවා. නමුත් මෙතන ඒක නැහැ. ඉතුරුයක් තියෙනවානේ. දැන් තේරෙන්නට ඇති. අවිජ්ජා පත්‍ය සංඛාරා කියන තැන හේතු ප්‍රත්‍ය දෙන හැටි. ඊළඟට නාම රූපච්ඡය සලායතන. නාම රූප කියලා කියනකොට මම ඔබට කීවා රූප කියවෙනම් ප්‍රතිසන්දිගන්න මොහොතේ හෝ පස්සේ හෝ පහළ වෙන රූප. නාම කියනකොට කීවා ප්‍රතිසන්දි ගන්න මොහොතම ගම්මුක අපි ලේසියිනේ. අපි සෝමනස්සාගත ඥාන සංප්‍රයුක්ත සංස්කාරක හිතකින් මව කුසක උපන්න කියනකොට ඒ වෙලාවේදී ඒ හිතේ තියෙනවා අලෝභ, අද්වේෂ, අමෝහ තුන. ඒ තුන මනායතනයට උපකාර වෙනවා. ඇයි? හේතු හේතු සංප්‍රයුක්තකානං ධම්මාන. මේ හේතු තුන හේතු සමග සංප්‍රයුක්ත වෙන ධර්ම කියන්නේ චිත්තචෛතසික. එහෙමනම් අපි ප්‍රතිසන්දි ගන්න මොහොතම ගත්තොත් එහෙම විඥාණයයි අතනින් කියවෙන සලායතන අතරේ හයවෙනි ආයතනය මන ආයතනයයි අතර වෙනසක් නැහැ එකමයි. ප්‍රවෘත්ති කාලයට සම්බන්ධ කරගත්තොත් වෙනසක් තියෙනවා. එහෙම ගත්තට පස්සේ ප්‍රතිසන්දි මොහොත ගත්තට පස්සේ අන්න අර කියන අලෝභ, අදේශ, අමෝහ විපාකසිතේ හේතු තුන මනායතනය සඳහා එකට ඉදීම් වශයෙන් සංප්‍රයුක්ත වීම වශයෙන්ම හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙලා ඒක විතරක් නෙවෙයි ප්‍රතිසන්දි ගන්න මොහොතේ අපි හිතන්නකෝ චක්කුසෝත ගාන ජීවා කාය එකක් පහළ වුණා කියලා. එතකොට තන් සමුත්තානානංච රූපානං කියලා ඒකත් ගන්න පුළුවන් කමක් තේරෙනවද? හැබැයි ඒක කර්මජ රූප. තේරෙනවද? මේ කියන්නේ චිත්තජ රූප. ඒ නිසා ඒවා පටලවා ගන්නත් එපා. ඊළඟට බලන්න ඔන්න ඔය විදිහටයි නාම රූපච්ඡය සලායතනං කියන තැන. ඒ කියන්නේ නාම කියන ගොඩේ අලෝභාදේ සමෝහ කියන විපාක සිටේ ඒ ටික මනායතනෙ පහළ වීමට ඒක චිත්තක්ෂණික වශයෙන් ගන්න ප්‍රතිසන්දි මොහොතම මොකද විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන මේ පහ ප්‍රතිසන්දි ගන්න මොහොතේම උනත් එකටම තියෙනවා. ඒක චිත්තක්ෂණික. පස්සේ ප්‍රවෘත්ති කාලයේ වශයෙන් ගත්තට පස්සේ නානා චිත්තක්ෂණිකව ගන්න පුළුවන්කමකුත් තියෙනවා. එතක් කෙසේ නමුත් නාම රූප පත්‍ය සලායතන කියන තැන හේතු ප්‍රත්‍ය තියෙනවා. තණ්හා පත්‍ය උපාදානං කියන තැනක් තියෙනවා. කොහොමද තියෙන්නේ? තණ්හා කියලා කියන්නේ ලෝභයනේ. උපාදාන කියනකොට කාම උපාදාන කියන්නේ නම් ලෝභයම තමයි. ditth උපාදාන කියන්නේ ditthිය. එතකොට ලෝභය ලෝභයට එකට යෙදීම වශයෙන් ප්‍රත්‍ය වෙනවා කියන්න බෑනේ. ලෝභය එකයිනේ. ඒ නිසා තණ්හාව කියන ලෝභය නැමැති හේතුව උපාදාන කියන කාමෝපාදානයට උපකාර වෙන්නේ නැහැ. ditthi උපාදානයට උපකාර වෙනවා. එතකොට ලෝභය, ලෝභ මූල සිත්වල විශේෂයෙන්ම ditthi සම්පයුක්ත සිත්වල ditthිය පහළ වීමට එකට ඉදීම වශයෙන්ම උපකාරයි. ඒ කියන්නේ හේතු හේතු සම්පයුත්තකාණං ධම්මානං හේතුප්පච්චේන පච්චයෝ කියන කොටස හේතු නැමැති මෙතන ලෝභය නැමැති හේතුව හේතු සමග එකට යෙදෙන දිට්ඨිය දිට්ඨි සම්පයුත සිත් හතරේ දිට්ඨි චෛතසිකේ පහළ වීමට හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වේලා තියෙනවා ලෝභය නැමැති හේතුව දිට්ඨිය පහළ වීමට ප්‍රත්‍ය වේලා තියෙනවා ඒ නිසා එතන තියෙනවා හේතු ප්‍රත්‍ය කියපු හේතු හේතු සම්පයුත්ත කාණං ධම්මාණං හේතුප්පච්චේන පච්චයෝ කියන හේතු හේතු සමග එකට යෙදෙන චිත්තචෛතසික ධර්මයන්ට හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියන මේ පළවෙනි ශීර්ෂ කොටස තියෙනවා. උපාදානපච්චය භව කියන තැනක් තියෙනවා. උපාදාන කියනකොට උපාදානය කාම උපාදානය ලෝභයම තමයි. දිට්ඨිය ගන්න බෑ දිට්ඨි හේතුවක් නොවන නිසා. ලෝභය උපාදානය තෘෂ්ණාව වෙනවා වගේම තෘෂ්ණාව හේතුවක්. හේතු හයෙන් එකක්. එතකොට ඒ හේතුව ලෝභ මූල දැන් අතනට උපාදාන පත්‍ය භවෝ කියනවනේ භව කියනකොට පුඤ්ඤාවිසංකාරාදී චේතනා 29නේ. ඒ 29න් ලෝභ මූලික චේතනා 8 කියනවනේ. ඒ ලෝභ මූලික චේතනා 8 පහළ වීමට අනිවාර්යයෙන්ම මේ කියන ලෝභ හේතුව පෙරපසු නොවීම යෙදිලා උපකාර වෙනවා. කෝකද හේතු හේතු සම්පේත්තකාණං ධම්මාණං හේතුප්පච්චේන පච්චේ. මේ කියන හේතු දැන් මෙතන නම් ලෝභ හේතුව පමණයි. මං කියවා එක හේතුවක් තිබුණත් ඒක සහේතුක වීමට හේතුයි කියලා. එතකොට ඒ කියන ලෝභ හේතුව සම්පේත්තකාණං ධම්මාණං ඒ සමගේදන ලෝභ මූලික සිත් 8 ලෝභ චේතනා 8 පහළ වීමට එකටම යෙදීම් වශයෙන් උපකාර වෙනවා හේතු වශයෙන් උපකාර වෙනවා එම නිසා හේතු ප්‍රත්‍යයතන තියෙනවා. අමිතන තේරෙන්නට ඇති. එමනම් දැන් හේතුප්‍රත්‍ය පටිච්චසමුප්පාදයේ තියෙන්නේ අවිජ්ජාපච්චය සංඛාරා කියන තැනයි නාම රූපච්චය සලආයතනං කියන තැනයි සංනාපච්චය උපාදානං කියන තැනයි උපාදානපච්චය භව කියන තැනයි පමණයි. සිල් තංගල ඕනනම් හිතලා බලන්න. හිතලා බලන්න දැන් සංඛාරපච්චය විඥානං නෑ මේක ද්විචිත්තක්ෂණිකයිනේ. අනික සංස්කාර කියන්නේ හේතු එක හේතු වලින් එකකුත් නෙවෙයිනේ. ඊළඟ විඥාන පත්‍ය නාම රූප. ඉතින් විඥාන කියන්නේ හිතනේ. ඒවා හේතු වලින් එකක් නෙවෙයිනේ. ඉතින් කොහොම නාම රූප වලට ප්‍රත්‍ය වෙන්නේ? ඊළඟට සලායතන පත්‍ය පහස්සෝ. සලායතන කියන්නේ රූප පහකුයි හිතයි. ඉතින් හේතු නෙමෙයිනේ. ඒ නිසා සලායතන පස්සයට හේතු වෙනවා කියන එක ගන්න. පස්ස පත්‍ය වේදනා. පස්ස කියන්නේ සාමාන්‍ය කයිසිය හේතු වලින් එකක් නෙවෙයිනේ. ඒ නිසා වේදනාවට ඒකෙන් ප්‍රත්‍ය වෙනවා කියලා ඒතර හේතු ප්‍රත්‍ය නැහැ. වේදනා පත්‍ය තණ්හා. ඒ වේදනාව කියලා කියන වේදනා චෛසික හේතු වලින් එකක් නෙවෙයි. එනිස් ලෝභයක් නෙවෙයි, ද්වේෂයක් නෙවෙයි, මෝහයක් නෙවෙයි, අලෝභාදේ සමෝ තුනේ පොත් නෙමෙයි. ඊළඟට භවපත්‍ය ජාති කියනකොට ඒකත් නානා චිත්තක්ෂණිකයි. ඒ වගේම අර සංකාරපත්‍ය විඥානං කියන එක වගේමනේ. එතනත් ඒ විදිහට නානාචිත්තක්ෂණික නිසා නෑම තමයි අනිත් පැත්තෙන් ගත්තට පස්සේ භව කියලා කියන්නේ හේතු එකක්වත් නෙමෙයි. චේතනා ටික. චේතනා විශ්නාවයක්. ಜಾති කියනකොට එතන වෙන භවයක්. ඒ වගේම එතන විඥාන කියන්නේ හේතු එකක්වත් නෙවෙයි. ඒක ප්‍රතිසන්දි සිත. ඔන්න ඔය විදිහට තමයි හේතු ප්‍රත්‍ය පටිච්චසමුප්පාදේ ලැබෙන්නේ. අපි හිතනවා තේරෙන්නට ඇති තේරුම් නැත්නම් මොකද මම ඔය ටි ඉස්සරලා කරපු විග්‍රහයන්ට වඩා මේ වගේ ගොඩක් ඔබට විස්තර කළා මම මේ මොකද දැන් කාලයක් ඊට පස්සේ මම තව ප්‍රවීණ වුණානේ දේශන පවත්වලා ස්වාමීන් වහන්සේට උගන්වලා නිසා ප්‍රවීණ වෙලා නිසා ඊට අවුරුදු 10කට විතර වාදී වාගේ උඩදි කරපු දේශනයට වඩා මේ දේශනාව ගොඩක් පැහැදිලි කරලා විස්තර කරනවා ඊළඟට බලන්න අපට තියෙන්නේ ආරම්භන ප්‍රත්‍යේ හේතු ප්‍රත්‍ය ආරම්මන පක්ෂය කියලා නෙන්නේ. ඒකේ ශීර්ෂ කියන අටක්. මායක කියන්නම් ආරම්මන පච්චයෝති චක්ඛෝපායතනං චක්ඛුඥාන ධාතුයා තං සම්ප්‍රේතකානං ච ධම්මානං ආරම්මන පච්චේන පච්චයෝ සද්ධායතනං සෝත විඥාන ධාතුයා තං සම්ප්‍රේතකානං ච ධම්මානං ආරම්මන පච්චේන පච්චයෝ ගන්ධායතනං ඝාන විඥාන ධාතුය සංසම්පේත කානංච ධම්මානං ආරම්මන පච්චේන පච්චයෝ රසායතනං ජීවා විඥාන ධාතුය සංසම්පේත කානංච ධම්මානං ආරම්මන පච්චේන පච්චයෝ වක්ඛබ්බායතනං කාය විඥාන ධාතුය සංසම්පේත කානංච ධම්මානං ආරම්මන පච්චේන පච්චයෝ රූපායතනං සද්ධායතනං ගන්ධායතනං රසායතනං පොට්ටබ්බායතනං මනෝධාතය සංසම්ප්‍රේත කාණංච ධම්මානං ආරම්මනප්පච්චේන පච්චයෝ සබ්බේ ධම්මා මනෝවිඤ්ඤාණ ධාතය සංසම්ප්‍රේත කාණංච ධම්මානං ආරම්මනප්පච්චේන පච්චයෝ යං යං ධම්මං ආරබ්බේ ධම්මා උප්පජ්ජන්ති චිත්තචේතසිකා ධම්මා ඒතේ ධම්මා තේ සන්තේ සම් ධම්මානං ආරම්මනප්පච්චේන පච්චයෝති ඔක තමයි ආරම්මනප්පච්චය ශීර්ෂ 8ක් කියන්නේ අපි යෝකත් අර විදිහට තේරුම් කරලා ගම්මු ආරම්මන පච්චයෝති ආරම්මන කියලා කියන එකේ තේරුම ශ්‍රමණය කරනවා කැමති වෙනවා වාගේ අර්ථයක්. ඔකට ආලම්බන කියලා වචනයකුත් තියෙනවා. ඒ කියන්නේ උපකාරක ධර්මයක් ආලම්බන පළකේ කියලා අපේ බණ පොතේ සඳහන් වෙන්නේ හේතු වෙන ලෑල්ල. ඒ හේතු වෙන උපකාරයිනේ. ඒ ලෑල්ල උපකාරයි. ඒ වගේ මෙතන චිත්තචෛතසිකව පහළ වීමට චිත්තචෛතසික කැමති වෙනවා කියන අර්ථයෙන් ආරම්මන කියලත් චිත්තචෛතසික ඇතිවීමට පැවැත්මට උපකාර වෙනවා කියන අර්ථයෙන් ආලම්බන කියලා හඳුන්වන්නට පුළුවන්. එතකොට ආලම්බන හරි ආරම්මන හරි ප්‍රත්‍ය කියලා කියන්නේ ශක්තිය. අරමුණු වශයෙන් උපකාර වෙනවා කියන ශක්තිය. දැන් බලන්නකො දැන් ඔය දැන් ඉස්සරලා කිව්වේ හේතු වශයෙන් උපකාර වෙන ශක්තිය. ආ නාම රූප වලට. දැන් මෙතන කියන්නේ අරමුණක් වශයෙන් නාම රූප ඇතිවීමට පැවැත්මට උපකාර වෙන ශක්තිය. දැන් අපට මෙහෙමනේ යම් කිසි ප්‍රතිඵලයක් ලැබීමට හේතු වෙන උපකාරක ධර්ම විවිධයිනේ. ඉතින් උපකාරක ධර්ම විවිධ වෙනකොට ඒ උපකාරක ධර්ම ශක්තියෙන්ට විවිධ නම් දෙන්නට වෙනවා. නැත්තම් ශක්තිය ශක්තිය කියලා කිව්වොත් ඉතින් ඒක හරියන්නේ නැහනේ. කොයි ශක්තියද කියලා එතන ප්‍රශ්නයක් නේ. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ ප්‍රධාන ශක්ති 24ක් ඒ ශක්තිය වල කුඩාණු කොටස් එමටයි ඒක සීමා කරන්න බැරි තරම් එතකොට ඒ විදිහට තමයි මෙතනදී මේ ආරම්මන ප්‍රත්‍ය කියලා කියන එක තවත් ශක්තියක් එතකොට. මේ පංචපාදානස්කන්ධයේ ඇතිවීමට පැවැත්මට අනාවිදමත් කාලයක් තිස්සේ ප්‍රත්‍ය වෙනවා. උපකාර වෙන අරමුණ වශයෙන්. එතකොට ඒ විතරක් නෙවෙයි චිත්තකයිසික වලට නිර්වාණයත් අරමුණක් වෙනවා. එතකොට අරමුණ නොවන දෙයක් නැහැ චිත්තකයිසික වලට අරමුණු කරන්න බැරි දෙයක් නැහැ එතකොට. නැති දෙයකුත් හිතලා අරමුණු කරන්න පුළුවන්. ඒ නිසා චිත්තචෛතසික වලට අරමුණු වෙන නොවන දෙයක් නෑ. එතකොට චිත්තචෛතසික ඉපදවීමට යම් ශක්තියක් උපකාර වෙනවා නම් ඒවට කියනවා ආරම්මන ආරම්මන ප්‍රත්‍ය කියලා කියනවා. ආරම්මන ප්‍රත්‍ය. එතකොට මෙතනදී ආරම්මන කියනකොට රූපාරම්මන, සද්ධාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන, ධම්මාරම්මන කියලා හයක් තියෙනවා. වර්ණ රූපේම තමයි රූපාරම්මණය රූපාලම්බණය කියන්නේ. ශබ්ද රූපේම තමයි රූපා ශබ්දාරම්මණය කියන්නේ. ගන්ධ රූපේ රස රූපය ඒ අරමුණම තමයි. පොට්ටබ රූපේ මුලිනුත් කියව පඨවි තේජෝ වායෝ කියන එක තමයි පොට්ටබ රූපේ කියලා කියන්නේ. ධම්මාරම්මණයත් කල්ැතුවත් කියව ඒකට ඇතුළත් වෙන කොටස් ගොඩක් සිත් සියල්ල, চৈতසික සියල්ල සුකුම රූප 16 නිර්වාණය ප්‍රඥාප්ති කියන නම් ගම් වශයෙන් අනවන්නේ අපි ප්‍රඥාප්තිත් ඒකට ඇතුළත් වෙනවා මොකද ඒ ධර්මාරම්මණය කියන එක හරේ කුළුල් එක. එතකොට මෙතනදී අපට ඒ විදිහට ගත්තට පස්සේ පළවෙනි එකේ ඉඳලා යමු රූපායතන චක්කු විඥාන ධාතුය සංසම්ප්‍රේත කාණංච ධම්මාණං ආරම්මණක් පච්චේන පච්චේ කියන්නේ රූපා රූපායතන රූපායතන කියන්නේ වර්ණ රූපය. දැන් අපට මෙහෙමනේ දැන් වර්ණ රූපය චක්සු ප්‍රසාදේ වැදෙන එක වෙන දෙයක්. අපි රූපයක් දැක්ක කියන එක තවත් අවස්ථාවක්. දැන් අපට රූපයක් දැක්ක කියනට නම් අනිවාර්යෙන් චක්කු විඥාන ආදී සිත් පහළ වෙනවා. එහෙම නැත්නම් ඒක දැන් අපි දැන් මෙතන බණ කියනවා කියන්නකෝ. දැන් මම මෙතන බණ කියනකොට බණට අවධානය යොමු කරලා යම් මට්ටමකට හැපිහිටුවාගෙන සමහරලාට ශාලාවේ කෙළවරට කෙනෙක් ඇවිල්ලා යනවා වෙන්නත් පුළුවන්. දැන් එහෙම කෙනෙක් ඇවිල්ලා ගියාට දැන් මම දැක්කේ නෑ. දැන් අපි අපි බණ ඉවරලා කියනකොට එයි මම මෙතෙන්ද ඇවිල්ලා ගියානේ කියලා කෙනෙක් කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේ නමක් හරි ගිහි කෙනෙක් හරි මම මෙතෙන්ද දැන් ඇවිල්ලා ගියානේ ස්වාමීන් වහන්සේ දැක්කේ නැද්ද කියලා. ඒතර මම දැක්කේ නෑ. ඒතකොට දැක්කේ නෑ කියලා කියන්නේ මගේ චක්සු ප්‍රසාදේ එයාගේ රූපේ වදින්නට ඇති. හැප්පෙන්නට ඇති ස්පර්ශ වෙන්නට ඇති හැබැයි ඒ මුල් කරගෙන සිත් පහළ වුනේ නැත්නම් චක්කු විඥාන ආදී මම රූපේ දැක්කා කියන එක ඒක යථාර්ථයක් නෙවෙයි. ඒක යථාර්ථයක් නෙවෙයි. අන්න ඒ වගේ මේ රූපාරම්මණේ හේවත් රූපායතනය චක්ෂු ප්‍රසාදේ වැඩිලා ඒක චක්කු විඥාණයෙන් අරමුණු කළොත් ඒ චක්කු විඥාන සිත සහ ඒක වැඩ කරන පස් ආදී අර සර්වචිත්ත සාධාරණ හත ඉදීමට ඒක උපකාරක ධර්මයක් වෙන අරමුණක් වශයෙන්. ඒකයි කිව්වේ රූපායතන චක්කු විඥාන ධාතුය සංසම්ප්‍රේත කාණංච ධම්මාණං ආරම්මනප්පච්චේන පච්චයෝ කියලා කිය එක තමයි. මේ රූපාරම්මණය චක්කු විඥාන සිත් සහ චක්කු විඥාන සිත් දෙකක් තියෙනවනේ එකයි භවචනේ කියේ. ඒ රූපයක් අපේ රූපයක් කොහොමවත් රූපයමනේ. ඒක උපකාර වෙනවා චක්කු විඥානයේ සිතකුයි ඒක පහළන සෛසික 7යි 15 වීමට. අන්න ඒක තමයි ආරම්මන ප්‍රත්‍ය. එක අවස්ථාව. ඊළඟට ශබ්ද ආයතන. ශබ්ද රූපේ ඒත් එහෙමනේ. ශබ්දයක් දැන් මේ බණ කිය කියනකොට ඕන තරම් අපට ශබ්ද සෝත ප්‍රසාදේ වදින්න පුළුවන්. හැබැයි අපි දන්නේ නැහැ. මොකද හේතුව? අපි වෙන දෙයකට දැන් පූර්ණ අවධානය යොමු කරලා ඉන්නේ. එතකොට අපට අර කැහෙන්නේ මොකද හේතුව? සෝත විඥාන කියන සිත් පහළ වෙන්නේ මොකද අපි වෙන වැඩක් කරන වෙන දෙයකට අවධානය කරලා අපි ඉන්නේ. දැන් මනෝ විඥානයට අවධානය යොමු කරලා ඉන්නේ. දැන් මම කියන දේත් මට ඇහෙනවා. මම දැන් මෙනෙහි කර කර ගන්නෝනේ මේ මොහොතක් පාසා මම ඉගෙනගත්තු දේවල්, දේශනා කරපු දේවල්, කාරණෙන් කාරණයට. එතකොට අපට අර බාහිරින් ඇහෙන ශබ්ද සෝත ප්‍රසාදේ වදින්න නැතුව නෙමෙයි හැබැයි ශබ්දයක් ඇහුවා කියන එක වෙන්නේ නැහැ මොකද හේතුව? ඒ ශබ්දය එල්ල කරලා අපි චිත්තකයි සිත පහල කරලා නැහැ. ඉතින් ඒ ඒක අරමුණු කරා නම් තමයි අඬ කියනවා ඒ ඒ ශබ්ද ආරම්මණය සෝත විඥාන සිත් වලටත් ඒකේ පහළ වෙන চৈতසික වලටත් හස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතීන්ද්‍රේ මානසිකාර කියන සර්වචිත සාධාරණ চৈতසික හත පහළ වීමටත් අරමුණක් වශයෙන් උපකාර වුණා වෙනවා. එතන තියෙනවා ආරම්මන ප්‍රත්‍ය. ආරම්මන ප්‍රත්‍ය. ඊළඟ එක ගන්ධා ගන්ධායතනේ ඊළඟට රසායතනේ ඒවට ඉස්තර කරන්න අවශ්‍ය කරන්නේ ගන්ධායතනේ ගාන විඤ්ඤාණ සිත්වලටයි ඒකේ පහළ වෙන චෛතසික හතරයි පහළ වීමට අරමුණක් වශයෙන් උපකාර වෙනවා රස ආරම්මනේ ජීවාරම්මන සිත්වලටයි ජීවා විඤ්ඤාණ සිත්වලටයි ඒක වැඩ කරන චෛතසික වලටයි අරමුණක් වශයෙන් පහළ වීමට පැවැත්මට උපකාර වෙනවා. ඊළඟ පොට්ටබ්බ ආරම්මනේ පඨවි තේජෝ වායෝ දැන් අපි මෙහෙම කතා කර කර ඉන්නකොට අපි කියන මధుරයේ සිද්දක් කියනකොට දැන් මధుරයේ සිද්දක් මේ වෙලාවේ තේරෙන්නේ නැහැ අපට. අනිත් වෙලාවකත් අදට තේරෙනවා. මොකද අපි වෙන අරමුණක. එතකොට මధుරයේ විදිනකොට තේරුණා කියලා කියන්නේ මොකද්ද? අන්න පොට්ටබ්බ ආරම්මණය දුක්ඛ සාගත කාය විඥාන සිතක් එහිත එකයි සිත හතක් පහළ වීමට අරමුණක් වශයෙන් උපකාර කළා වෙනවා. ඊළඟට රූපායතන, සද්ධායතන, ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන මනෝ ධාතුයා තං සංප්‍රේතකාණං ච ධම්මානං ආරම්මන පච්චේන පච්චය. දැන් ඕක ඉගෙන ගන්නට නම් ටිකක් අර චිත්ත නියාමය. චිත්ත වීති කියලා අභිධර්මයෙන් හඳුන්වන අර විභංග ප්‍රකරණේ සඳහන් වෙනවානේ ධාතු විභංගයේ මනෝ ධාතු උපජ්ජිත්වා මනෝ ධාතු uppajjitva niruddha samanantara චක්කු විඥාන ධාතු uppajjati චක්කු විඥාන ධාතු ධාතුය ධාතු uppajjitva niruddha samanantara මනෝ ධාතු uppajjati මනෝ ධාතු uppajjitva niruddha samanantara මනෝ විඥාන ධාතු uppajjati කියලා කියන්නේ චිත්ත වීතියක රටාව. චිත්ත වීතියක් පිළිබඳව ධාතු විභංගයේ බොහෝම පැහැදිලි විග්‍රහයක් තියෙනවා. අන්න ඒ විදිහට ගත්තට පස්සේ මෙතනදී මේ කියන්නේ ඔය රූප අරමුණ වුණත් චක්කු විඥාණයෙන් ගණ්ඩ ඉස්තරලා ඊට ඉස්තරලා පහළ වෙනවා පංචද්වාර වර්ජනය කියලා සිත. ඒ හිතට කියන්නේ මනෝ ධාතුව. ඊළඟට ඒ චක්කු විඥාන සිතට පස්සේ පහළ වෙනවා සම්පටිච්ඡන කියලා සිත. ඒ සිතට කියන්නේ එතන සිත් දෙකක් තියෙනවා මනෝ ධාතුව. එතකොට ඔන්න ඔය කියන පංචද්වාර වර්ජන සිතකත් සම්පටිච්ඡන සිත් එකකත් රූපයත්, ශබ්දයත්, ගන්ධයත්, රසයත්, ස්පර්ශයත් ඒ ඒ චක්කු විඥාන, සෝත විඥාන, ධාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන කියන සිත්වලට දෙපසින් පහළ වෙනවා. එතකොට ඒ කියන චක්කු විඥාණයට වේවා, සෝත විඥාණයට වේවා, ධාන විඥාණයට වේවා, ජීවා විඥාණයට වේවා, කාය විඥාණයට වේවා ඉස්සරලා පංචද්වාර වර්ජන සිත පහළ වෙනකොට ඒ සිතටත් අරමුණ එකී රූපාදී අරමුණක් ඊළඟට ඊට පස්සේ තියෙන පංචද්වාර වර්ජනය කියන සිතටත් අරමුණ එකී රූපාදී අරමුණක් හැබැයි එක විටකදී කාර්මුණයි පහළ වෙන්නේ කාර්මුණයි අරමුණු කරන්නේ කියන එක හොඳට මතක තියාගන්නට ඕනේ. ඒක නිසාමනේ පංචද්වාර වර්ජනය කියන්නේ චක්ෂුරාදී දොරටු වලින් පස් දොරටු වෙන් ධාතු අරමුණක් ආවර්ජනය කරනවා කියලා සම්පටිච්ඡනේ කියලා කියන්නේ ඒ චක්ෂුරාදී දොරවල් වලින් ධාතු රූපාදී කොයි හරි අරමුණක් පිළිගන්නවා කියන එකනේ ඉතින් ඒ නිසා ඒ කියන මනෝ ධාතුව කියන පංචද්වාර වර්ජන සිතත් සම්පටිච්ඡන දෙකටත් ඒසි ඒ වගේ වැඩ කරන චෛතසික මුළුල්ල පහළ වීමටත් මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන අරමුණු පහම උපකාර වෙනවා. ඒක තමයි කියවේ රූපායතන, සද්ධායතන, ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන, මනෝධාතුයතන් සම්ප්‍රේක්ෂකාණංච ධම්මානං ආරම්මන පච්චේන පච්චය කියලා කිව්වේ. අන්න ඒ මං සිංහලෙන් කරපු විග්‍රහය. ඊළඟට සබ්බේ ධම්මා මනෝ විඥාන ධාතුය තං සම්ප්‍රේත කාණංච ධම්මානං ආරම්මන පච්චේන පච්චේ. සබ්බේ ධම්මා ඒ කියන්නේ මේ කියන සිත් 89යි, චෛතසික 52යි, අටවිස රූපයයි, නිර්වාණයයි, ප්‍රඥප්ති සියල්ලම මනෝවිඥාන ධාතුව කියලා කියනකොට ඔය චක්කු විඥාන ආදී සිත් 10ක් මනෝ ධාතුව කියපු සිත් 3ක් කියන සිත් 13 හැර සෙසු සිත් 76ම ඒ සංචිතයම මනෝවිඥාන ධාතුව මේ සිත් 76ට පොදුවේ ගත්තට පස්සේ අර කියන සියලෝම පරමාර්ථ ඕද පරමාර්ථනෝ ප්‍රඥප්තිද අතීත වර්තමාන අනාගත සියල්ලම කාලවලට අයත් නොවෙච්ච නිවනයි ප්‍රඥප්තියයි ඔය සියල්ලම අරමුණු කරන්නට පුළුවන්. වෙයි සිත් ඔක්කොටම සියල්ල අරමුණු කරන්න පුළුවන් කියන එක නෙවෙයි මේ සමූහය පිටින්ම ගත්තට පස්සේ අරමුණු කරන්න පුළුවන්. දැන් ගත්තොත් එහෙම මේ සෝමනසාගත ඥාන සංප්‍රයුක්ත අසංස්කාරික ආදී ක්‍රියාසිත ඥාන සංප්‍රයුක්ත ක්‍රියාසිත හතර ගත්තොත් එහෙම ඒ වගේම මනෝද්වාර වර්ජනයේ කෙලසිතගත් ඔය සිත් පහට ඔය සිත් පහට ඔය කියපු සියලුම ධර්ම අරමුණු කරන්න පුළුවන්කම තියෙනවා ඒ කියන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේටත් ඔය කියන සිත් පහ වැඩ කරනවානේ. ඒකත් ලෞතර බුදුරජාණන් වහන්සේට අරමුණු කරන්න බැරි දෙයක් නෑනේ. ඒ නිසා ඒ සිත් පහ ඇතුළත් වෙන්නේ මනෝවිඤ්ඤාණ ධාතුවට. නිසා ඒකයි කිව්වේ සියලු ධර්ම මනෝවිඤ්ඤාණ ධාතුව කියන සිත් සමස්තය ගත්තට පස්සේ සිත් 76 ගත්තට පස්සේ අරමුණු කරන්නට පුළුවන්. ඒ නිසා අරමුණක් වශයෙන් උපකාර වෙනවා. පරමාර්ථ ධර්ම සියල්ලත් ප්‍රඥප්තියත් මෙන්න මේ කියන සිත් 76 පහළ වීමට සහ ඒ සිත් 76 වැඩ කරන චෛතසික සියල්ල පහළ වීමට අරමුණු අරමුණක් වශයෙන් අරමුණු වශයෙන් උපකාර වෙනවා. එතන ආරම්මන ප්‍රත්‍ය විදියට තියෙනවා. ඊළඟට යම් යම් ධම්මං ආරබ්බ යේ ධම්මා uppajjanti චිත්තචේතසිකා ධම්මා තේතේ ධම්මා තේසං තේසං ධම්මානං ආරම්මන පච්චේන පච්චර අර කියපු හතම පිළිබඳව විශේෂ විග්‍රහයක්. ඒක කියන්නේ යම් යම් ධර්මයක් යම් යම් අරමුණක් මුල් කරගෙන යේ ධම්මා uppajjanti චිත්ත චේතසිකා ධම්මා යම් යම් චිත්ත චෛතසික ධර්ම උපදවනවා නම් තේතේ ධම්මා ඒ ඒ අරමුණු ධර්ම තේසං තේසං ධම්මා නම් ඒ ඒ චිත්ත චෛතසික ධර්ම ඉදීමට අරමුණක් වශයෙන් උපකාර වෙනවා අපි නිදසුනක් වශයෙන් ගත්තොත් එහෙම රූපාරම්මණය චක්කු විඥාන සිත් දෙකයි ඒ වාගේ පහළ වෙන චෛතසික හතයි පහළ වීමට අරමුණක් වශයෙන් උපකාර වෙනවා. යම් යම් ධම්මං ආරබ්බ මොකද්ද? ආ එතකොට රූප ආරම්භය. යේ ධම්මා උපජ්ජං. චක්කු විඥාන සිත් දෙකයි ඒක වැඩ කරන චෛතසික හතයි. උපජ්ජං හේතේ ධම්මා. ඒ කියන රූපාරම්මණය. තේසං තේසං ධම්මාන අර කියපු චක්කු විඤ්ඤාණ සිද්දකයි ඒක වැඩ කරන චෛතසික හතයි. පහළ වීමට ආරම්මණක් පස්සේන පස්සේ. මම හිතන්නේ තේරෙන්නට ඇති. ආරම්මණක් පස්සෙන් උපකාර වෙනවා. ඊළඟට දැන් ඔබම බලන්න දැන් මේකේ මේක අපට යොදන්නට පුළුවන් පටිච්චසමුප්පාදයට ගලපන්නට පුළුවන්කම තියෙනවා. පටිච්චසමුප්පාදයේහි ආරම්මන ප්‍රත්‍ය ලැබෙන්නේ එක මේක තැනක විතරයි. එකම එක තැනක විතරයි පටිච්චසමුප්පාදයේ ආරම්මන ප්‍රත්‍ය ලැබෙන්නේ. මම ඉස්තරලත් කිව්වා හේතුව පටිච්චසමුප්පාදයේ පුංචි සුවිසි ප්‍රත්‍ය ක්‍රමය ලොකුයි. ගොඩක් ලොකුයි අසීමිතව ලොකුයි. ඒ නිසා ලොකු ධාරිතාවක් පොඩි ධාරිතාවක් කියන එකට ඇතුල් කරන්නට බෑ. එතකොට දැන් බලන්න කොතනද ලැබෙන්නේ අවිජ්ජා පත්‍ය සංඛාරා කියන තැන ඒ කොටසක ආරම්මන ප්‍රත්‍ය කියන මේ හේතුඵල ධර්මතාව වැඩ කරනවා මේ ශක්තිය වැඩ කරනවා ඒ වැඩ කරන එක අපි මෙහෙම ගම්මු ඒකෙදි අරමුණු වශයෙන් උපකාර වෙනවා කියන එකේ ඔය රූපායතනං චක්කු විඥාන ධාතු ආදී වශයෙන් එකක්වත් යෙදෙන්නේ නැහැ. රෝපායතනේ චක් විඥාන ධාතුවටයි ඒ චෛතසික වලටයි උපකාර වෙනවා කියන ශීර්ෂය අවිජ්ජා පත්‍ය සංඛාරා කියන තැන යෙදෙන්නේ නැහැ. ඊළඟට සද්දායතනය ළඟට රස ගන්ධායතනය රසායතනය පොට්ටබ්බායතනය ඒ ඒ සෝත විඥාන ආදී සිත්වලටත් ඒ ඒ චෛතසික 15 වීමටත් ආධාර වෙනවා කියන අරමුණු වශයෙන් ඒ කියන 1 2 3 4 5 6 7 පහ දක්වා පහ දක්වා 1 2 3 4 5 කියන මේ පහම ඒ ශීර්ෂ පහම යෙදෙන්නේ නැහැ පටිච්චසමුප්පාදේ යෙදෙන්නේ නැහැ මේ ආරම්භන ප්‍රත්‍ය ඒ කොටස් පහම යෙදෙන්නේ නැහැ ඊළඟට රූපායතනේ අද්දායතනේ ගන්ධායතනේ රසායතනේ පොට්ටබ්බායතනේ කියන ටික මනෝ ධාතුවටයි මනෝවිඤ්ඤාණ ධාතුවටයි උපකාරණවක් වෙන එක sorry මනෝ ධාතුවටයි ඒකේ වැඩ කරන චෛතසික ටික පහළ වීමටයි අරමුණක් වශයෙන් උපකාර වෙනවා කියන්නේ. ඒ පාඨයේ දෙන්නේ ඒ ශීර්ෂයේ දෙන්නේ නැහැ. අවිජ්ජාපච්චය සංඛාරා කියන තැන. ඊළඟට සබ්බේ ධම්මා ඒ ශීර්ෂයේ දෙන්නේ නැහැ. එහෙනම් අටවෙනි ශීර්ෂයේ පමණක් කොටසක් යදෙනවා. ඒක කියවනේ යන් යන් ධම්මං ආරබ්බ යේ ධම්මා උප්පජ්ජಂತಿ චිත්තචේතසිකා ධම්මා තේතේ ධම්මා තේසන් තේසන් ධම්මානං ආරම්මනක් පච්චේන පච්චයෝ කියලා අන්න ඒක යෙදෙනවා. කොහමද යෙදෙන්නේ? අවිද්‍යාව කියන ඒ යම් ධර්මය මුල් කොටගෙන යේ යේ ධම්මා උප්පජ්ජන්ති. ඒ කියන්නේ අවිද්‍යාව මුල් කරගෙන ලෝභ චේතනා, ද්වේෂ චේතනා, මෝහ චේතනා, විශේෂයෙන් ලෝභ චේතනා කියලා ගන්න. ලෝභ චේතනා පහළ වෙලා ඒ ලෝභ චේතනා වලින් අවිද්‍යාව ඊටා හොඳයි කියලා අරමුණු කරනවා. හොඳයි කියලා හරි කොහොම හරි අපි කියමු අවිද්‍යාව අරමුණු කරනවා කියලා. අවිද්‍යාව අරමුණු කරනවා. ලෝභයෙන්. එතකොට ඒ ලෝභ චේතනාවටත් අරමුණ මොකක්ද? අවිද්‍යාව. ද්වේෂයෙන් බැරිද මෝහය අරමුණු කරන්න? ඒත් පුළුවන්. මෝහයෙන් ඒත් පුළුවන්. එතකොට ඒ ලෝභ, ද්වේෂ, මෝහ කියන චේතනාවලටත් අරමුණ වෙන්නේ මොකක්ද? ඒ ඒ අකුසල සිත්වල අවිද්‍යාව. එතකොට ආන්න අවිද්‍යාව අරමුණක් වශයෙන් උපකාර වුණා. ලෝභ චේතනා 8 පහළ වීමට, ද්වේෂ චේතනා 2 පහළ වීමට, මෝහ චේතනා 2 පහළ වීමට. ඒක තමයි යම් යම් ධර්මයක් අරබය. යේ ධම්මා උප්පජ්ජන්. අන්න අවිද්‍යා ධර්මයේ කියන යම් යම් ධර්මය මුල් කොටගෙන යේ ධම්මා. ලෝභ ද්වේෂ මෝහ සිත්වල වැඩ කරපු චේතනා උපජ්ජන්ති උපදීද උපදිද්ද හේතේ ධම්මා ඒ කිය මෙතන නම් මෝහය අවිද්‍යාව හේසං තේසං ධම්මා ඒ කියන්නේ ඒ අකුසල චේතනා 12ටම පහළ වීමට ආරම්මන පච්චේන පච්චය ඒ කිය අඩකන චෛතසික චෛතසික ගන්න අවශ්‍ය කරන්නේ මෙතන එකයිනේ ගන්නේ සංස්කාරණේ තියෙන්නේ ඒකේ චේතනාව පහළ වීමට උපකාර වුණ අරමුණක් වශයෙන් ඊළඟට කුසල් පැත්තෙන් ගත්තොත් අපි කියමුකෝ දැන් විදර්ශනා භාවනාවන යෝගාවචරයේ සෝමනස්සාගත ඥාන සංප්‍රයුක්ත ආදී ඒ කුසල් සිත් වලින් අරමුණු කරනවා ඇතිවීම නැතිවීම වශයෙන් දකිනවා අවිද්‍යාව මොහොත එතකොට ඒ කියන සෝමනස්සාගත ඥාන සංප්‍රයුක්ත සංස්කාරිකාදී චේතනා අටටම උපකාර වුණේ අරමුණක් වශයෙන් පහළ වීමට ඒ චේතනා පහළට උපකාර වුණේ අරමුණක් වශයෙන් අවිද්‍යාව. ඒකත් අර යන් යන් ධම්මං ආරබ්බ කියන අටවෙනි ශීර්ෂයේ ආරම්භන ප්‍රස්තියේ අටවෙනි ශීර්ෂයේ කොටසක් තමයි එතනත් යෙදෙන්නේ. ඊළඟට රූපාවචර පංච මධ්‍යාන කුසල චේතනාව ඒ වගේම අංග සමතාවෙන් අරෝපාවචර කුසල චේතනාව ගන්න පුළුවන්කමකුත් තියෙනවා. මොකද මේ දෙකේම අංග සමතාව චතුර්ථ ධානය නැත්නම් පංචම ධානය සම්ප්‍රයුක්ත. චතුස්ක ක්‍රමයට ගත්තොත් නම් දැන් මෙතන නම් එන්නේ පංචක ක්‍රමයට පහේ ක්‍රමයට චතුස්ක ක්‍රමයට ගත්තා නම් පංචක ක්‍රමයට කියලා කියන්නේ විතක්ක විචාර පීති සුඛේ කග්ගතා සහිත ප්‍රථම අධ්‍යානය විචාර පීති සුඛේ කග්ගතා සහිත දෙති අධ්‍යානය පීති සුඛේ කග්ගතා සහිත පති අධ්‍යානය සුඛේ කග්ගතා සහිත චතුර්ථ ධානය, උපේක්ඛේ කග්ගතා සහිත පංචම ධානය කියලා. රූපාවචර ක්‍රමය. චතුස්ස ක්‍රමයට කියලා කියන්නේ විතක්ක ਵਿਚාර පීති සුඛේ කග්ගතා සහිත ප්‍රථම ධානය, පීති සුඛේ කග්ගතා සහිත දෙති අධ්‍යානෙ උපේකේ සුඛේ කග්ගතා සහිත ත්‍ෘතිය ත්‍ෘතිය අධ්‍යානෙ උපේකේ කග්ගතා සහිත චතුර්ථ අධ්‍යානෙ ඒ කියන්නේ ඊක්ෂණ ප්‍රඥාට විතර්ක ਵਿਚාර දෙකම ප්‍රහාණය කරලා ප්‍රීතිසුඛ ඒකාග්‍රතා සහිත ද්විතිය ධානයට යන්න පුළුවන්කමක් තියෙනවා. ඒකයි එතනින් අදහස් කරන්නේ. තෘතිය ධානයට යෑමේ හැකියාවක් තියෙනවා. sorry ද්විතිය ධානයට චතුස්ක්‍රමයට එන නිසා. එතකොට දැන් මෙතනදී මේ චතුර්ථ ධානයට චතුර්ථ ධාන චේතනාව නැත්නම් රූපාවචර පංචම ධාන චේතනාව අරූපාවචර චේතනාව දෙකෙන් උපේක්ඛා එකක් ගන්න තියෙන්නේ රූපාවචර පංචම ධානයේ අරූපාවචර ධානයේ තියෙන උපේක්ෂා එකක්ද ඒකාග්‍රතාව කියන ධානාංග දෙක එකයි අංග සමතාව කියලා කියන්නේ. සමානයි අංග දෙක ධානාංග දෙක සමානයි. එතකොට මෙන්න මේ කියන චේතනාව ගත්තට පස්සේ මේ චේතනාව අපි කියමුකෝ දැන් අභිඥාලාභිය චතුර්ථ ධාන සංප්‍රයුක්තයනේ අභිඥාව. දැන් මේ අභිඥා චිත්තක්ෂණයෙන් එයා තව කෙනෙකුගේ මෝහසහිත සිත පරිචිතඥානක් ඥානය කියන චත්නේ අභිඥා චේතනාවෙන් අභිඥාලාභියෙකුගේ මෝහය සිටේ මෝහ සිටේ මෝහය අරමුණු කරනවා. එතකොට මේ අභිඥා චේතනාව පහළ වීමට උපකාරුණේ කුමක්ද? අර පුද්ගලයාගේ මෝහිත. තමන්ගේ මෝහය වුණත් අරමුණු කරන්නට පුළුවන්. තමන්ට ඉස්සෙල්ලා පහළ වෙච්ච මෝහයක් අරමුණු කරන්නට පුළුවන්. ඒ අරමුණු කරනකොට අන්න බලන්න අවිජ්ජා පත්‍ය සංඛාරා එතකොට ඒ චතුර්ථ ධාන චේතනාවට රූපාවචර චේතනාවට උපකාරුණේ පහළ වීමට අරමුණක් වශයෙන් අන්න අර කියන මෝහය අවිද්‍යාව. ඔන්න ඔතන පමණයි අරමණ ප්‍රත්‍ය තියෙන්නේ මේ කියන පටිච්චසමුප්පාදේ අනිත් එක තැනකවත් නැහැ. ඒකේ මොකද දැන් සංකාරපත්‍ය විඥානං කියලා ඒ තැනට ඒ දෙන්නේ නැහැ. මේ ඒ දෙන්නේ නැහැ. සංඛාරපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූපන් යනාදී වශයෙන් ගත්තට ආරම්මන ප්‍රත්‍ය දෙන්නේ නැහැ. ඒක සලකලා බලන්න ආරම්මන ප්‍රතික අරමුණක් වශයෙන් උපකාර වෙනවා කියන එකනේ. දැන් සංඛාරපත්‍ය විඥානං කියන සංස්කාර විඥාන වලට ප්‍රත්‍ය වෙන්නේ කොහොමද එතකොට? විඥාන කියන්නේ ප්‍රතිසන්දි ගන්න සිත්, විපාක සිත්, විපාක සිත් වලට අරමුණු කර්ම කර්ම නිමිති ගති නිමිති කියලා ඒක විශේෂ පාඩමක්. මේ නිසා අන්න ඒ විදිහට නා විඥාන පත්‍ය නාම රූපං කියන කොටත් ඒක යෙදෙන්නේ නැහැ. අරමුණක් වශයෙන් උපකාර වෙනවා කියලා ගන්නෙ නැහැ. ඉතින් ඒක පිළිබඳව එකින් එකට එකින් එකට ඔබ ඒක අරමුණු කරගන්න දැනගන්නට ඕනේ. ඊළඟට අපි බලන්න ඒකෙන් හමාරයි එතකොට ආරම්භා ප්‍රත්‍ය පිළිබඳව කෙරෙන විශ්ලේෂණය ඊළඟට අපට තියෙන්නේ අධිපති ප්‍රත්‍ය එතකොට මේ හැම එකකම හේතු ප්‍රත්‍යයේ ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න ප්‍රත්‍යනීක ආරම්මන ප්‍රත්‍යයේ ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න ප්‍රත්‍යනීක කියලා ඔය ත්‍රිකයක් තියෙනවා ත්‍රිරාශිය කියලා එකක් තියෙනවා ඒවා විස්තර කරන්න වෙලාවක් නැහැ ඒවා කොට ඉදිරි කාලෙදී සමාත විස්තර විස්තර කරලා තව කර්ම කාරණා මතු කරගන්නට හැකියාව ලැබෙයි දැන් ඊළඟට අපට තියෙන්නේ අධිපති ප්‍රත්‍ය අධිපති ප්‍රත්‍ය අධිපති ප්‍රත්‍ය කියලා කියන එකේ අපි රැකරස ගම්මු අධිපති පච්චයෝති චන්දාධිපති චන්ද සංපයුත්තකානං ධම්මානං තං සමුත්ථානානං ච රෝපාණං අධිපති පච්චයේන පච්චය විරියාධිපති විරිය සංපයුත්තකානං ධම්මානං තං සමුත්ථානානං ච රෝපාණං අධිපති පච්චයේන පච්චය චිත්තාධිපති චිත්ත සංපයුත්තකානං ධම්මානං සංසමුත්ථානානං ච රූපාණං අධිපති පච්චේන පච්චය විමාංසාධිපති විමාංසා සංපයුත්තකානං ධම්මානං සංසමුත්ථානානං ච රූපාණං අධිපති පච්චේන පච්චය යම් යම් ධම්මං ගරුම් කତ୍වා යේ ධම්මා උප්පජ්ජන්ති චිත්ත චේතසිකා ධම්මා තේතේ ධම්මා තේසං තේසං ධම්මානං අධිපති පච්චේන පච්චය අධිපති ප්‍රත්‍ය ශීර්ෂ පහයි. අධිපති කියන වචනේ තේරුම කාටත් ඇහෙනකොටම ටිකක් හිතෙනවානේ. අධිපති කියන්නේ ප්‍රධානය. තව කෙනෙකුට නායකත්වය දෙනවා කියන එකනේ. ඒ අර්ථයම තමයි මෙතනත් ගන්නෙ. සෙස්සන් මැඩපවත්වාගෙන යම් යම් කරුණාකාරණාවලදී තීරණ තීන්දුව ගැනීමට ක්‍රියාත්මක වීමට බලපවත් බලය පාවිච්චි කරනවා නම් අන්න ඒක තමයි අධිපති. අධිපති කියන එකේ තේරුම වෙන අධිපති. අන්න ඒ විදිහට උපකාර වෙන එක. දැන් අපි මෙතන ගත්තාට පස්සේ ඕනනම් නිදසුනක් කියන්නම් ප්‍රධාන රජ කෙනෙක්. ප්‍රත්‍යාන්ත රජවරුන් මැඩපවත්වාගෙන ඒ රටේ ප්‍රදේශයේ දියුණුව මිනිසුන්ගේ සුබ සාධනය සිද්ධ කරනවා කියලා හිතන්නකො. ආන්න ඒ වගේ. අධිපති ප්‍රති. ඒ වගේ මේ පංචපාදානස්කන්ධය තුළ හේතුඵල වශයෙන් සකස් වීමේදී ඔය ප්‍රත්‍ය අධිපති ප්‍රත්‍ය කියන එක මෙන්න මේ විදිහටයි විස්තර වෙන්නේ. ඡන්දාධිපති ඡන්ද සම්පයුත්තකාණං ධම්මාණං තං සමුත්ථානානං ච රෝපාණං අධිපති පච්චේන පච්චු. ඡන්දාධිපති. ඡන්ද කියලා කියන්නේ අපි කියව චෛතසිකයක් වශයෙන් අපි ප්‍රකීර්ණක කියන ගොඩේදී ඉගෙනනවා ඡන්දය. ඡන්දය කියලා කියන්නේ කැමැත්ත. ඒක අපි කියව දෙපැත්තකට යනවා තෘෂ්ණා ඡන්දය හත්කන්නතා ඡන්දය කියලා දෙපත්තකට යනවා කියලා අපි විස්තර කළා. එතකොට දැන් ඡන්දවතෝ කිංනාම නසිජ්ජ බුදුරජාණන් වහන්සේ වදාලා යමක් කර ගැනීමට කැමැත්ත තියනවා නම් එයාට ඉෂ්ට සිද්ධ කර ගැනීමට බැරි දෙයක් නැහැ කියලා. එතකොට ඡන්දය අධිපති වශයෙන් පවතිනවා. අපි කියමුකෝ ඡන්ද කියන චෛතසිකය යම් හිතක වැඩ කරනවා නම් ඒක ප්‍රබලව තියෙනවා නම් ඒ කියන්නේ ලොකු කැමැත්තක් තියෙනවා නම් එයාට ඒ කැමැත්ත නිසා ඒ චෛතසිකේ ඒ මනෝභාවය සෙසු චිත්ත චෛතසික යටපත් කරගෙන තියෙන මිද්දාදී ආවොත් එහෙම ඒක යටපත් කරගෙන කුසල් පැත්ත කියන්නකො කුසල් පැත්තට පෙළඹෙනවා දෙඩි කැමැත්තක් කියනවා එතකොට අර එන රාගය, ද්වේෂය, මෝහය ඔක්කොම යටපත් කරගෙන එයා සමත විදර්ශනා භාවනා, සීල සමාධි, ප්‍රඥා, දාන සීලාදී ඒ කටයුතු වල නියැලෙනවා ඡන්දේ නිසාම, කැමැත්ත නිසාම. බලවත් ඡන්දයක්. දැන් ඕක අපට තේරෙනවානේ දැන් සමහර වෙලාවට ඉතින් ඔය වැස්ස, ඉතේ පාන්දරට වැස්ස. නමුත් ඒ කඳු මුදුන් වලට ඔය උපාසිකාවෝ, පාසකම් වල දානේ ටික කර ගහගෙන හැටි ඇර ඇර උතුම එහෙම තියෙනවනේ කැමැත්ත. ඈ ලොකෝ කැමැත්තක් පිරිමි සමහරට ඒ වෙලාවට නෙදී. මේ අම්මයි තින්නේ පාන්දර අවදි වෙලා දාන ටික සකස් කරගෙන ලෑස්ති වෙලා වෙලා යනව නේද කියලා අර ඔක්කොම කරගහගෙන ඇවිල්ලා දානේ පූජා කරලා බණත් අහලා සියලු කටයුතු කරලා යනවා. ලොකු ඡන්දයක් එතකොටනේ. ඡන්දයක්. එතකොට ඒ ඒ ඒ බඳු කෙනෙකුගේ ඒ වෙලාවේදී ඇති වෙන්නේ අනේ ඡන්දය ප්‍රබලව ඇති වෙලා ඒ කුසල කර්මය කරගනවා. අකුසලයේ පැත්තත් ගන්නට පුළුවන්. දැන් අපි කියමුකෝ යම් කිසි කෙනෙක් දේබදුකමට ඇබ්බැහි වෙලා ඉන්නවා. අනෝරා වැහි වැස්සක්. ඒ වෙලාවට ඉතින් අපට පේනවනේ තැබෑරුම් වල හරියට මීමැස්ස මීමැස්ස මී එල්ලිලා ඉන්නවා වගේ. ඒක ඒ ඒ අකුසල ඡන්දේ. ඒ තෘෂ්ණා ඡන්දේ. එතකොට අනිත් හැම දෙයක්ම යටපත් කරගෙන චිත්තචෛසික යටපත් කරගෙන ඒ ඡන්දය ඇති වෙනවා. එතකොට දැන් ඒකට පමණක් නෙවෙයි ඊළඟට ඒ චිත්තචෛසික බල ඒ ඡන්දේ මුල් වෙච්ච අවස්ථාව බලපානවා ඒ ඡන්ද ශක්තිය බලපානවා ඒ මනෝභාවය බලපානවා ඒ වෙලාවේ Tamange පහළ වෙන චිත්තජ රූපවලට චිත්තජ රූපවලට බලපානවා ඡන්දය මම හිතන්නේ ඒකම වෙන්න ඇති සමහර වෙලාවට ඔබ බලන්න දැන් අපි කියමු ගොඩාක් දැන් ඔය සත්තු මරනවා දැන් ඔය සමහර බලන්න ඉන්ටර්නෙට් එකට එහෙම ගියාට පස්සේ පේනවා මේ රිල වගේ වගේමයි මූණේ ළමයාගේ වඳුරාගේ වගේමයි ඒ ළමයාගේ මූණ. මම හිතන්නේ ඒ දැන් ඒවා හුඟක් හොයලා බලනකොට අර අර එක සිද්ධියකුත් අපට පහුගිය කාලේ කියුණේ අර රිලව් මරණ මිනිස්සෙගේ ළමයි රිලව් වගේම ඉපදිලා හිටියා කියලා. අර එතකොට බලන්න ඒ ඒ තාත්තාගේ හිතේ වැඩ කරනේ ඡන්දය මුල් කරගෙන හෝමෝන ක්‍රියාකාරීත්වයත් ඒකට රූපකලාප චිත්තජ රූපත් එහෙමම සකස් වෙලා තියෙනකොට ඒ හෝමෝන ක්‍රියාකාරීත්වය මුල් කරගෙන උපදින දරුවට මං හිතන්නේ ඒ කායික බලපෑම එන්නේ ඇත. ඒ අනුව තමයි අර සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ඡන්දය කියන එකේ විදිහට චිත්තචෛසික වලට මූලික වෙනවා. ඒ වගේම චිත්තජ රූප වලටත් මූලික වෙනවා. ප්‍රධාන වෙනවා. අන්න ඒකට කියනවා අධිපති ප්‍රත්‍ය කියලා. ඊළඟට විරියාදී වීරිය එක එකක් හරි වැදගත් දෙයක් නේ. ඉතින් ඒකත් අපට අර විදිහට කැපිපෙනෙන අවස්ථා තියෙනවා. ඒ වීරිය දැන් ඔය සමහර තරුණයෝ වැඩ කරන්න ගියාට පස්සේ ආය රෑද දවල්ද අවවද වැස්සද බලන්න යාරස්ථාන වල වැඩ කරනකොට අපට ඒ වගේ වීරියවන්ත අය මුණ ගැහිලා තියෙනවා පසුබහින්නේ දැන් මේකේ මේ මම මේ බණ කියන ශාලාව තියෙනවා මේ ශාලාව ලොකු ශාලාවක් මේකේ මේ තියෙන ඔක්කොම මේ 12 12 ෂීට් තමයි ගොඩක් තියෙන්නේ වහල සෙවිලි ෂීට් මේ ඔක්කොම අරගෙන ගියේ උඩට මේ අඩි මම හිතනවා අඩි 30ක් විතර වගේ උසයි ඔක්කොම අරන් ගියේ රෑද දවල්ද වැස්සද අවවද නැහැ අපේ ස්වාමීන් වහන්සේලා. ඒ කාලේ වගේ කොහොම දෙවන්ත ස්වාමීන් වහන්සේලා පිරිසක් දැනටත් වඩා වැඩ හිටියා සියල්ල කරේ. කියන්නේ ලොකු වීරයවන්තයි. සමහරවිට මම විවේක ගන්න කියලා කිව්වත් ඒකත් විවේක ගන්නෙ නෑ. ඒ වගේ ගිය අයත් ඉන්නවා ඒ පින්කම් කරන්න ගියාට පස්සේ ආය පසුබැසීමක් නෑ. සමහර විවේක ගන්නවා, මගේ ඇරලා යනවා, පේන්න එනවා. ඒ අතරතුරේ ඕනම් විහාරස්ථානයක ඉන්නවා කැප වෙලාම කරන පිරිසක් ඉන්නවනේ. පාසක පාසිකාවන්ගේ අනේක තමයි කියන්නේ වීරය. ඒ සිතේ වීරිය අනිත් ඔක්කොම යටපත් කරලා වැඩ කරනවා. හැබැයි අකුසලයට ගියාට පස්සෙත් ওই වීරිය ওই විදිහට වැඩ කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපට ඒ පැත්ත දිනු කරන්න එපා. කුසලයේ පැත්තට වීරිය වඩන්න. ඊළඟට බලන්න සිත. ඔය සිත ප්‍රබල වෙලා අධිපති වෙලා එනවා කියලා කීවට පස්සේ ඒක අර කියනවා ඉතින් හිත තියෙනවා නම් මොනවද ජය ගන්න බැරි කියලා. අමතර ඡන්දයයි චිත්තයයි ගත්තට පස්සේ හිත වෙන් වශයෙන් ප්‍රබල වෙලා අධිපති වෙලා ඇවිල්ලා අහවල් වැඩේ කරනවා මට මගේ හිත හයියයි කියලා කියනවා තමයි. නමුත් අර ඡන්දය, චිත්තය, විමර්ශාව කියන ධර්මතාණුව ගත්තට පස්සේ ඒ තරම් පැහැදිලිවම තව කෙනෙකුට විස්තර කරලා දෙන්න මට ටිකක් අමාරුයි. කියනවා තමයි මේ ශක්තිය තියනවා නම් මොනවද කරන්න බැරි කියලා. මට ඒ වුණාට ඒක මම හැම වෙලාවෙම මෙන්න මෙහෙම කියලා තියෙනවා මේක මෙහෙමයි ඔය මට්ටමින් නතර වෙන්නේ නැහනේ මම ඊට වඩා මම කියන්නේ ප්‍රත්‍යක්ෂ නොවෙනවා නම් දැන් සමහරව කියන්නේ මේ දැන් අපි ගත්තොත් දැන් බුදුරජාණන් වහන්සේ ගැනම කියන්නකො ආ බුදුරජාණන් වහන්සේ ගැන සැක කරන්නට එපා බුදුරජාණන් වහන්සේ මෙහෙමයි මෙහෙමයි කියනවා ආ බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිළිබඳව විචාරය කරන්නට එපා බුදු ගුණ පිළිබඳව විචාරය කරන්නට එපා සැක කරන්නට කවුදෝක කියලා දුන්නේ. කවුදෝක කියලා දෙන්නේ බුදුරජාණන් වහන්සේ නම් ඕක කියලා දීලා නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියලා තියෙන විමසන්න එහි පස්සෙක. ඇවිල්ලා බලන්න කියන එක නෙමෙයි. ඒ නිසා මේ එහෙම ගත්තට පස්සේ මේ ඒව ගැන ඕන කෙනෙකුට සැක ඇති වෙන්නට පුළුවන්. දැන් මම නම් හැම වෙලාවෙම මම සලකන්නේ බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ නෙමෙයි. මම හිතන්නේ අසුරංජන ලක්ෂණ නෙමෙයි. මම හිතන්නේ ව්‍යාම ප්‍රභා නෙමෙයි. මම හිතන්නේ බුදු රැස් නෙවෙයි. ඒව නෑ කියන එක නෙමෙයි මම කියන්නේ. හැබැයි ඒව මට ප්‍රත්‍යක්ෂ හැබැයි බුදුරජාණන් වහන්සේ සොයාගත්තු ධර්මය, විසු ධර්මය යම් පමණකට මගේ හිත තුලින් මට ප්‍රත්‍යක්ෂයි. මට එන කායික මානසික දුක් පේනවා. මෙන්න දුක්ඛ සත්‍ය බුදුරජාණන් වහන්සේ දේශනා කරා. මගේ හිතේ ලෝභ ආදී කෙලෙසුන් නැවිස්සෙනවා. මෙන්න දුකට හේතුව සමුදය සත්‍යය. මෙන්න මම ධර්ම මනසිකාරයක් බණ භාවනාදී කටයුත්තක් සතියින් කරනවා. මෙන්න මගේ හිතේ අලෝභාදයේ සම වැඩ කරන මේ මගේ හිතේ ලෞකිකාරී මාර්ග සත්‍යය. මෙන්න ඒ වෙනකොට අර කෙලෙස් එක්ක ඇවිල්ලා ගියාට පස්සේ එන කෙලෙස් දැවිල්ල මානසික පීඩන ඔක්කොම නැති වෙලා මෙන්න නිරෝධ සත්‍ය පිළිබඳව මට හොඩුවාවන් ඉඟි ලැබෙනවා. මම එහෙම හොයාගෙන යනවා මිසක මම බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂහරහා බුදුරජාණන් වහන්සේ හොයන්න යන්නේ මම බුදුරජාණන් වහන්සේගේ 80 අනුව්‍යංජන ලක්ෂණ හරහා බුදුරජාණන් වහන්සේව ගවේෂණය කරන්න යන්නේ නැහැ. මම බුදුරජාණන් වහන්සේගේ බුදුරැස් ව්‍යාම ප්‍රභාව ඔස්සේ බුදුරජාණන් වහන්සේව හොයන්න යන්නේ නැහැ. මම බුදුරජාණන් වහන්සේ උපන්න තැන, පිරිනුවන් පාපු තැන, ධම්සක් පැවතුම් දේශනා කරපු තැන, ධර්මය අවබෝධ කරපු තැන ඒව හරහා මම බුදුරජාණන් වහන්සේ හොයන්න යන්නේ නැහැ. මම බුදුරජාණන් වහන්සේ හොයන්නේ ධර්මය හරහා. ත්‍රිපිටක ධර්මය හරහා. චතුරාර්ය සත්‍ය ධර්මය හරහා. විශේෂයෙන්ම දාර්ශනික කොටස් හරහා තමයි මම බුදුරජාණන් වහන්සේව ගවේෂණය කරන්නේ. මගේ රිසර්ච් එක එහෙමයි. ඒ නිසා එහෙමයි මගේ ක්‍රමය. ඒක තමයි බුදුරජාණන් වහන්සේ අපට දුන්නු අවවාදය. වක්කලි ස්වාමින් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ 80 වෙනුලංජන ලක්ෂණ දිහා බලා ඉන්නකොට යනව යන්න වක්කලි කියලා එළවා ගත්තා. ඒ මොකක්වත් නොදුටු කුක්කුසාති තාපසතුමා බුදුරජාණන් වහන්සේව ධර්මයෙන් ගවේෂණය කරපු නිසා චතුරාර්ය සත්‍ය අවබෝධ කළා. රාහුල කුමාරයා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් ලකුණුයි තමන් වහන්සේගේ ලකුණුයි ගලපනකොට බුදුරජාන් වහන්සේ රාහුලය මොකද කරන්නේ කියලා. ඒ නිසා පින්වතුනි මේ බුදුරජාණන් වහන්සේගේ බාහිර ලක්ෂණ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ අතාන්දරෝලින් කියලා දෙනකොට ඒ ක්‍රමයට නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මයේ දාර්ශනික කොටස හරහා බුදුරජාණන් වහන්සේ හඳුනා ගන්නට ඔය මොලේ පුස්කයි පොඩ්ඩක් වැඩ කරවන්න ක්‍රියාත්මක කරවන්න එතකොටයි ඔබට මේ මගේ ලිපෙහෙලි වෙන්නේ. ධර්මයේ රකින්න කොහෙවත් බැඳීම් නැතුව සිල් රකින්න හොන්දේසි විරහිතව ගුණ වඩාන්න දැම්මකින් තොරව අනන්ත සැපතට හොන්දේසි දාගෙන ශික්ෂාපද ටික හැරි හැරි බල බල රකින්න යන්න එපා ශික්ෂාපද හොය තිබුණේ හිත දිහා බලාගෙන ඉස්සරහට යන්න. ඒකයි බුදුරජාණන් වහන්සේ ක්‍රමය. ශික්ෂාපද බැලුවේ නෑනේ. මොක්කසාති රජතුමා ශික්ෂාපද දිහා බලාගෙන හිටියේ නෑනේ. උපතිස්ස මානවකතුමා ශික්ෂාපද දිහා බලාගෙන හිටියේ නෑනේ. දාරුචීරිය උතුමන් වහන්සේ ශික්ෂාපද දිහා බලාගෙන හිටියේ නෑනේ. සංතතියමතුතුමා ඒ නිසා ශික්ෂාපද කඩන්න කියන එක නෙමෙයි කියන්නේ. ශික්ෂාපද ඔහෙ තිබුණේ. සම්පත්ත විරතිය. ගිහි හෝ පැවිදි හෝ ඒවා අපි අපි බලාගම්මු අර බුදුරජාණන් වහන්සේ ඔය ශික්ෂාපද නෙමෙයි ඔය නමට එකක් රැකගන්න පුළුවන්ද කියලා හැදුවා. හිත හිත රකිනකොට යම් මට්ටමකට හරි ශික්ෂාපද නිවන් අවබෝධයට හේතු වෙන විදියට ඉබේට රැකෙනවා. ඉබේට රැකෙනවා. ශික්ෂාපදේ කැඩෙන්න කිට්ටු වෙනකල්ම හැගහගා රවුම් කර කර බල බල ඉඳලා ප්‍රකිල ශික්ෂාපදයෙන් නිර්වාණගාමී සීලයක් එන්නේ නැහැ. නිර්වාණගාමී සීලය එරෙස් දුරු කිරීම එල්ල කරපු සීලය හිත දිහා බලාගෙන හිත රකින්න එක ශික්ෂාපද ඉබේ රැකෙන්න ඇරලා ස්වයංක්‍රීයව. එම නිසා දැන් මෙතන මේ මම චිත්තාධිපතිය ගැන කිව්ව නිසා චිත්තාධිපතිය අන්න එහෙමයි. එකක් ඡන්දය, චිත්ත, ඡන්දය, වීරිය, විමර්ශාව තරම් හඳුනා ගන්නට අමාරුයි යම් පටයුත්තක් කරනකොට කුසල මේ වේවා අකුසල මේ වේවා චිත්තේ ප්‍රබල වශයෙන් අධිපති වශයෙන් ක්‍රියාත්මක වෙන ආකාරය මොකද මේවා මනෝභාවයන් නාම ධර්මයන් අරිසියෝ නමුත් ඒ චිත්තය ප්‍රත්‍ය වෙලා යම් චිත්තචෛතසික පහළ වෙනවා නම් රූප කයේ චිත්තජ රූප පහළ වෙනවා නම් ඒ සඳහා අධිපති භාවයෙන් චිත්තය උපකාර වෙලා ඊළඟ එක විමාංශාධිපති විමාංශා කියලා කියන්නේ ප්‍රඥාව. එතකොට ප්‍රඥාව අධිපති වෙලා සාමාන්‍ය ප්‍රඥාව නෙවෙයි. දැන් මොනම කටයුත්තක් කරනකොට අන්න ඒකනේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් කීම ලැබෙනකොට කුසලමේ ප්‍රයෝජන. නැත්නම් අපි හැම වෙලාවෙම සුළු දෙයක් නිසා අපි ඇද වැටෙනවා. අකුසල් සිත් පහල කරගන්නවා. දැන් බලන්න අපි නිකමට ඉතලා දානයක් කරනකොට සීලයක් රකින්නකොට සමත විදර්ශනා භාවනාවක් ගැන හිතනකොට අපට ප්‍රඥාව නැත්නම් ඔය හැම තැනදීම වරද්දා ගන්න අවස්ථා එමටයි. ඒ නිසා සූක්ෂම වෙන්නට ඕනේ බෝසත් ආකෘතියෙන් සූක්ෂම සූක්ෂම ක්‍රම කපටිකම නෙවෙයි. දැන් ඡන්ද, විරිය, චිත්ත කියන ටික කුසල අකුසල දෙපැත්තටම දැඩි කැමැත්ත, දැඩි වීරිය, දැඩි චිත්ත. දැන් විමර්ශා කියනකොට කුසල පැත්තයි මේක අදාළ කෙලින්නේ. එතකොට දැන් අපි කියමුකෝ මෙහෙම දැන් අපි ඔන්න දැන් දානයක් අරගෙන ආවා කියනකො යම් කිසි තැනකට දැන් අපි දාන ගෙන ආපු වෙලාවේ අපි කියමු දැන් තව කෙනෙක් මොකක් හරි එකට මලගේ ඥාතියෙකුට පින් දෙන්නට හරි දාන ටිකක් අරන් එනවා කියනකොට දැන් අරයා කුලප්පුන අහ් අපේ දානේ දවසේ මොකද මේ අරන් එන්නේ කුලප්පුනොත් මොකද වෙන්නේ ආන් එතකොට විමර්ශාව වැඩ කරලා නැහැ ප්‍රඥාව ප්‍රධානව වැඩ කරලා නැහැ සාමාන්‍ය වශයෙන් වැඩ කරනවා දාන ගෙනලා දීලා පින සිද්ධ කරගෙන යනවා අර ඒ බඳු අවස්ථාවකදී විතරක් ගන්නට ප්‍රඥාවන්තව කටයුතු කිරීමට ප්‍රඥාව අධිපති වශයෙන් වැඩ කරලා නැහැ. විමර්ශාධිපතිය නැහැ. සීලයක් සමාදන් වෙන්න ගියා කියලා හිතා ගන්නකොත් දැන් සීලයක් සමාදන් වෙන්න ගියාට පස්සේ තමන් සිල් ගන්න යනකොට දැන් මොන සිල් දීම පටන් ගන්නද? හරි වැඩේ දැන් මම එන්නේ ඉස්සලා සිල් දීම පටන් අරගෙන කියලා එතනින්ම මනසට වැටෙනවා. මනස වට ගන්නවා. අන්න ප්‍රඥා අධිපතිය තියෙනවා විමර්ශාධිපතිය තියෙනවා නම් එයා සමහරවිට මෙහෙම හිතනවා. එහෙනම් පස්සේ ස්වාමීන් වහන්සේගෙන් සිල් ගන්නවා. නැත්නම් ස්වාමීන් වහන්සේ කෙනෙකුගෙම සිල් ගන්න අවශ්‍ය නැහැනේ. මම අටසිල් දහසිල් අදිෂ්ඨාන කරගන්නවා. ඒත් සීලය ඇතිනේ. සාමණේර ස්වාමීන් වහන්සේ කෙනෙකුටනේ උපසම්පදා ස්වාමීන් වහන්සේ නමක ළඟින්ම සිල් ගන්නට අවශ්‍ය කරන්නේ කියලා අන්නේ හිත හදාගන්න. අන්න විමර්ශාධිපතිය වැඩ කළා ඒ සීලේ සමාදන් වෙන වෙලාවෙදී. ඕවා විතරක් නෙවෙයි තව බොහෝ ගන්නට පුළුවන්. අපි අනුරාධපුරේ යන්න ඉස්සරලා අපි ඔන්න පහන් තිහින්ද රෙදි කෑලි කෙමිකල් වර්ග සුද්ධ කරන්න අපි අරගෙන යනවා පහන් తీර වෙනම හදාගෙන ඔක්කොම සකස් කරගෙන කල්ලා තියනවා. ගිහිල්ලා අපි පහන් වැටන සුද්ධ කරලා හොඳට සුද්ධ කරලා එලොත් දාලා පහන් తీරක් දාලා අපි එනවා අතපය මූණ සෝදාගෙන යන දැන් ඩාඩියයි තෙල් ගෑවිලයි නිසා දැන් අපි යනකොට දැන් පහන් වැට සෑහෙන ප්‍රමාණයක් වැඩි ප්‍රමාණයක් කවුරු හරි ඇවිල්ලා පත්තු කරලා දැල්වල. දැන් මොකක් වෙයිද මනස? නිවන විකාරයක්. ඒවා ගේන්න දැන් නැද්ද? අනු සකස් කරපු ඒවාගේ පහන් පත්තු කරන්නේ කියලා දැන් මොකද වෙන්නේ? සමහරවට වචන කියන ඥානටම යකා වගේ කිපිලා. අන්න දැන් විමාංශාධිපතිය තිරණ මොකද හිතන්නේ? ආයේ කොහොඳයිනේ කවුරු පහන් පත්තු කළත් ඒක හොඳයි. දැන් මට පින්කම් දෙකක්. මම මේක සුද්ධ කළා, පිරිසුදු කළා. දැන් මේගොල්ලෝ පත්තු කරනවා. පහන් පත්තු කරන්නේ කෙලෙස් දුරු කරගන්නට උපකාර වෙන විදියට, කෙලෙස් වඩන විදියට නෙමෙයි. ඈ? හඳුන් කෝර පත්තු කරන්න ඕනේ කෙලෙස් වැඩෙන විදියට නෙමෙයි, කෙලෙස් දුරුකාන්දේ දුර වෙන්න මේක හේතුඵල වශයෙන් සම්බන්ධ පහන් ආලෝකයෙන් අවිද්‍යාන්ධකාරය දුර වෙන්න කියලා ඒකනේ ඒක ගැලපෙන්නේ. එහෙමයි. දැන් එහෙම දන්නේ නැහනේ. එහෙනම් ඉතින් ඔය පහම්පත්තු කරන එකෙන් ඇති වැඩේ මොකක්ද? තව ඒ බඳු දේවල් කොච්චර තියෙද? දැන් අපි පාරක යනකොට අපි කියනකොට දැන් ඉල්ලගෙන ජීවත් වෙන මිනිස්සෙක් අපෙන් එනවා දැන් ඔන්න වාහනේ නතර වෙච්ච වෙලාවකදී කල ලයිට් එකක් ගාව කියනකොට දැන් එතකොට අපි ඔන්නේ මේ මිනිස්සයාට ඕන රුපියල් 100ක් විතර දුන්නා 50ක් හරි දුන්නා ඒ මම දෙන ගණන් මම කියන්නේ මම දෙන්න කියන ගණන් මම කියන්නේ අමාත්‍යෙන් කියන නම පාවිච්චි කරන්නේ නැහැ. අපි අප සමග යන කෙනෙකුට මම කියන්නේ. ආ දැන් මොහොම දුන්නාට පස්සේ දැන් ඔබ ඒ ගමන ගිහිල්ලා යනකොට මේ මිනිස්සයා හොඳටම බීලා හතර ගාතෙන් වැනි වැනි පාරේ යනවා දැක්කම මොකද වෙන්නේ? අන්න දුන්නු එක ගැන දැන් පසුතැවෙනවා. දීලා පසුතැවෙනවා. අන්න ඒ වගේ වෙලාවකට හිතන්නට ඕනේ ආ යෝජක බමුණට දරුවන් දන් දුන්නේ අපේ බෝසතාණන් වහන්සේ. ඔන්න ඔහම ගන්න. එහෙම නැතුව මේ කතාව පාඩම් කරගෙන අනේ බලන්නකෝ. ජාලිය ක්‍රිෂ්ණ දිනා දන් දුන්නනේ බලන්නකෝ කියලා ඇස් වලට කඳුරු ගන්න. අඬනවා. ඒ මොන විකාරයද? ඒක නෙමෙයි වෙන්න ඕනේ. අන්න එතන දැන් යෝජක බමුණා මොන සීලවන්තේ. දැන් අර මම දුන්නේ රුපියල් 50. මේ දරුවන් දන් දුන්නේ අපේ ගුරුවරයාගේ වැඩ මෙහෙමයි. අපේ ගුරුවරයාට ඒ කාලේ කෙලෙස් තිබුණා. දැන් මම මේ මොකද්ද කරන්නේ? එහෙම කියලා කල්පනා කරලා අන්න විමර්ශාධිපතිය පාවිච්චි කරනවා. ඉතරයි තියෙන්නේ. ඔන්න ඔය විදිහට පින්වත්නි අන්නේ ඒ වගේ අවස්ථාවදී කුසලිතක් පහළ වෙනකොට ප්‍රඥාව අධිපති වශයෙන් වැඩ කරලා තියෙන භාවනාවකට ගියත් කොහොම තමයි. තේරුණාද? ඔන්න එතකොට එතකොට ඒක වැඩ කරනකොට එතනදී පහළ වෙන චිත්තචෛතසික වලට මේක අධිපති වශයෙන් ප්‍රබල වශයෙන් මූලික වශයෙන් උපකාර වුණා. ඒ විතරක් නෙවෙයි කයේ චිත්තගේ රූපකලාප වැඩ කරා නම් ඒ වෙලාවේදී අන්න අර කියන ප්‍රඥා මුල් කරගෙන තමයි විමර්ශා අධිපතිය මුල් කරගෙන තමයි වැඩ කරලා තියෙන්නේ. අවසාන එක කියනවා යම් යම් ධම්මං ගරොංකත්වා ඒ ධම්මා උප්පජ්ජන්ති චිත්ත චේතසිකා ධම්මා තේසං තේසං තේතේ ධම්මා තේසං තේසං ධම්මානං අධිපතිප්පත් වෙනපත්. එතන කියන්නේ ආරම්මනාධිපති. මේ සාජාතාධිපතිය තමයි ඉස්සරලා කිව්වේ. එකට එදෙන චිත්තකේශික ධර්මවලින් ප්‍රධාන වෙන්නේ. දැන් මෙතන ආරම්මනාධිපතිය කියලා අරමුණ ගරු වශයෙන් ගන්නවා. අරමුණ ප්‍රබල වශයෙන් ගන්නවා කියන එකනේ. දැන් අපි ගත්තොත් එහෙම දැන් ධානලාභී ධානයෙන් නැගී ඉඳලා Taman ලැබූ ධානයේ ගරු වශයෙන් අරමුණ දානයක් දීලා හොඳට ඒක ගරු වශයෙන් අරමුණු කරනවා ප්‍රබල වශයෙන් අරමුණු කරනවා සීලයක් භාවනාවක් කරනවා මාර්ගඵලලාභී තමන් ලැබූ මාර්ගයේ ඵලය දිවන ගරු වශයෙන් අරමුණු කරනවා අන්න ඒ විදිහට ඊළඟට අකුසලයක් කරලත් කෙනෙකුට ඒක ගරු වශයෙන් අපංකමක් කළා කියලා හැමත් කරන්නට පුළුවන් ඔන්න ඒ විදිහට ඒක තමයි ආරම්මනාදී ප්‍රතිය කියලා කියන්නේ ඔන්නෝම අර ආරම්මන ප්‍රත්‍යයේ අධිපති ප්‍රත්‍ය. අධිපති ප්‍රත්‍යයේ ශීර්ෂ පහක් තියෙනවා. දැන් ඔය අධිපති ප්‍රත්‍ය එකම එක තැනක තමයි පටිසමුප්පාදයේ යෙදෙන්නේ. ඒ කියන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන තැන යෙදෙනවා. ඒ කියන්නේ අවිද්‍යාව ගරු වශයෙන් අරමුණු කරනවා. අවිද්‍යාව ගරු වශයෙන් අරමුණු කරනවා. අපි කියනකොට දැන් ලෝභ චේතනා, ලෝභ සිතකින් ලෝභය කොමාත් ගැටීනේ. ලෝභ හිතෙන් තමන්ගේ හිතේ තියෙන අවිද්‍යාව අපිට මිත්‍යා දෘෂ්ටිකයක් කියන්නකො. මිත්‍යා දෘෂ්ටිකය දැන් මොහේ කියලා මොහේ දියුණු අවස්ථාවේ මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ. ඒ කියන තමන්ගේ මිත්‍යා දෘෂ්ටිය. එහෙනම් නැත්නම් ඒකේ මුල් අවස්ථාව මෝහය. දැන් මෙතන මෝහයනේ. අවිද්‍යාව පත්‍ය සංඛාරා කියනකොට අවිද්‍යාව මෝහය දැඩි වශයෙන් උසස් විදියට අපංකමක් විදියට මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කරනකොට අන්න අවිද්‍යාව අර අකුසල චේතනාව පහළ වීමට ප්‍රබල අරමුණක් විදිහට පත් වෙනවා. ඉතින් ඔන්න ඔතන පමණයි එතකොට මේ කියන අධිපති ප්‍රත්‍ය ලැබෙන්නේ. එහෙමනම් දැන් අපි ඔන්න ප්‍රත්‍ය තුනක් ඒවා හේතු ප්‍රත්‍ය, ආරම්මන ප්‍රත්‍ය, අධිපති ප්‍රත්‍ය කියන මේ ප්‍රත්‍ය තුන අද විස්තර කළා. හැබැයි ඊට ඉස්සරලා ඔබට දැනගත යුතු කරුණු රාශියක් මේ ධර්මානුශාසනාවට පමණක් නෙමෙයි ඕනම ධර්මානුශාසනාවක් ශ්‍රවණය කිරීමේදී ඔබ තුල තබාගත යුතු සක්‍රියව තබාගත යුතු ආවර්ජනය කරමින් සම්මර්ෂණය කරමින් තබාගත යුතු කරුණු රාශියක් අපි මේ දේශනාවට පූර්විකාව ප්‍රවේශය සකස් කිරීමේදී ඉදිරිපත් කළා. ඉතින් එහෙමනම් ඔය කියවෙච්ච කරුණු සැලකිල්ලට ගන්නකොට කාටත් තේරෙනව නේද මොලේ කියනවා නම් මේ කවුරුවක්වත් ගැන මේ පංචපාදානස්කන්ධයේ නම් මා ගැන තමයි මේ හේතුඵල ධර්මතා විස්තර කරන්නේ කියන එක අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපේකම ගුරුවරයා අපේකම දාර්ශනිකයා අපේකම විද්‍යාඥයා මේ මහෝත්තම බුදුරජාණන් වහන්සේ සොයාගත් ධර්මය කලින් කලට උත්තරමයන් වහන්සේලා පහළ වෙලා සොයා ගන්න මේ ධර්මය මේ ධර්මය ජීවිතවට සම්බන්ධ කරගෙන ගැඹුරින් අධ්‍යයනය කරලා ගැඹුරින් කෙලෙස් වලට ගහන්න පහර දෙන්න පුළුවන් මට්ටම ඇති වෙන විදිහට ධර්මයෙන් සම්බන්ධ වෙන්නට ඕනේ. කතාන්දර වලින් කෙලෙස් වලට ගහපු කාලේ දැන් ඉවරයි. ධර්ම රත්නාවලියෙන් බුත්සරණින් පූජා වලින්, සමාවතරෙන්, කතා වලින්, කතාන්දර වලින් කෙලෙස් වලට ගහපු කාලේ මට හිතෙන්නේ දැන් නම් අහු වෙලා. දැන් තියෙන මේ මාධ්‍ය නිරවලනොත් එක්කලා. මිනිස්සුන්ගේ හිත වලට ආමන්ත්‍රණය කෙලෙස් ගොරුත් එක්කලා. එහෙම ලේසි නම් ඒ වගේ සුළු ක්‍රමයකින් මේක පාලනය කරගන්න, මර්ධනය කරගන්න එනම් ඉතින් සංසාරේ විශාල පුණ්‍ය මහිමයක් ප්‍රතිපත්තිනේ වශයෙන් පුරලා කෙලෙස් අඩු කරලා තිබුණු කෙනෙකුට හැරෙන්න ඉහ ගහන්න ලේසි නැහැ කියන එකයි මට හිතෙන්නේ මේ ජන සමාජයේ සක්‍රියව ජීවත් වෙන භික්ෂුවක වශයෙන්. ඉතින් එහෙමනම් අද අපි වෙසක් පුර පසළොස්වක් පොහොය දවස නිමිති කරගෙන මේ ධර්මානුශාසනාව පැවැත්වුවා. මේ ධර්මයේ තමයි බුදුරජාණන් වහන්සේ උපකාජීවකට දේශනා කළේ අටිතෝත ගාමින් නිපුණං ගම්බීරං දුද්දසං අනු රාග දෝෂ පරේතේහි නායං ධම්මෝ සුගම්බුද තව ධාතාවක් තිබුණා මේ ධර්මය ගංගා විහලට යනවා වාගේ කෙලෙස් දුරු කරන්න අඩු කරන්න යන ගමන අමාරුයි ගැඹුරුයි සියුම් දැකීමට අමාරුයි රාග දෝෂ පරේතේහි නායං ධම්මෝ සුසම්බුදෝ. රාග දේශ මොහත් එක්කලා පුරාල් වලට මේක අවබෝධ කරනවා කියන එකක් වෙන්නේ නැහැ. රාග රාග රාග්තා නදක්කින්ති සමෝක්ඛන්දේ නාවුත. රාගයෙන් ද්වේෂයෙන් මොහෙන් රක්ත වෙච්ච අයට ඒ අඳුරෙන් ඉන්න අයට මොහාන්ධකාරයෙන් ඉන්න අයට මේක අවබෝධ කරන්න බෑ කියලා තමයි අපේ ගුරුවරයා සෞඛ්‍යලෙස් නැසූ අද්විතීය ගුරුවරයා දේශනා කරේ නම් ඒ ගුරුතුමාගේ පුණ්‍යාත්මී ජීවිතයේ මහෝත්තම ජීවිතයේ උත්පත්තිය ඇතුළු කොට බුදු වීම නම් වූ සත්‍ය අවබෝධය පිරිනිවීම නම් වූ ඒ අවබෝධයේම ඒ අවබෝධයේම යථාර්ථයක් කරමින් පිරිනුවන් පාවදාලා කියන මේ අවස්ථාත්‍රය මුල් කරගෙන අපි මේ වැඩසටහන ආද පැවැත්වි. ඉතින් මේ ධර්ම කර්ම වලට අනුකූලව ධර්මයෙන් බුදුරජාණන් වහන්සේ ගවේෂණය කරන්න උත්සාහවත් වෙන්න කතාන්දර තුලින් වර්ණාචාතුර්ය තුලින් ඒ උත්සාහය දරන්නට එක ඔබට මුණ ගැහෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඔබට මුණ ගැහෙන්නේ නැහැ. නියම බුදුරජාණන් වහන්සේ ඔබට හසු වෙන්නේ නැහැ. ඒක ධර්මයෙන් සොයාගෙන යන්න ධර්මයෙන් බුදුරජාණන් වහන්සේව අධ්‍යයනය කරන කෙනෙකුට මේ ධර්මෝපදේශ ටික මහත්සේ උපකාර වේවා හැම දිනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා හිතවත් නදහත් අහිතවත් සියලු සත්ත්වයෝ හැම කල්ලි නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා නිවෙස්වල ඉඳගෙන මේ ධර්මයේ ශ්‍රවණය කරන උදවිය මේ රටේ ලෝකේ පවතින සත්වය බොහොම අවදානම් එකක් දන්නේ ඔබට එන්නේ එකක් දන්නේ මට දෙන්නේ සෝදානමින් සිටින්න ධර්මයේ සෝදානම් වෙලා හිටියොත් බුදුරජාණන් වහන්සේ දිහාට හැරිලා හිටියොත් ඔබට හේතාවක් අනිද්දාවක් අවදාවක් ඒ කොතනාවක් අජරාමර සැපතට හේතු වෙන විදිහට ඔබ සීරුවෙන් නම් ප්‍රශ්නයක් කරගන්න අවශ්‍ය කරන්නේ නැහැ අද හේතාවොත් ටිකක් ඉක්මනට ආවා ටිකක් කල් ගිහිල්ලා මේකෙන් බේරිලා આવොත් ටිකක් පහු වෙලා එච්චරයි වෙන්නේ ඒ නිසා පහු වෙලා ආපු වාර ඉක්මන් වෙලා ආපු වාර අපි දන්නේ නැනේ කොච්චරද කියලා. ඒ නිසා පහු වෙලා ඒකට මුහුණ දෙන්නෝ මුහුණ දෙන්නත් ශක්තිය ඉක්මනට આવොත් ඒකටත් මුහුණ දීමත් ශක්තිය හදා ගන්නව නම් ධර්මයේ බුදුරජාණන් වහන්සේ ළඟින් ඒක තමයි නියම වැඩපිළිවෙල ඒ தත්වයන්ගෙන් පහු වෙලා හරි ඉක්මන් වෙලා හරි මිදෙනවා. ඉතින් එහෙමනම් ඔය කියවෙච්ච කරුණ වලට අනුකූලව ඉස්සලා ජීවිත වෙනස් කර ගන්නට ඔබ නමින් මිය පරලෝ ගිය යම්තාක් මෞපිය ගුරුවරාදී කෙනෙක්ින් බලාපොරොත්තු වෙන තියෙන සිටිනා මේ සිටිත්නා මේ කොරෝනා වසංගතය නිසා හරි විශ්වාසරක යුද්ධය නිසා හරි ඈත අතීතයේ ඉඳලාම දුටු කැමුණු ආදී මහරජ දරුවන්ගේ ඉඳලා රට බෑ සමය වෙනුවෙන් ජීවිතදු යමෙක් කිනක් බලාපොරොත්තු වෙන සිටිත්නා ඒ හැම දිනාටම මේ ධර්ම ශක්තිය නිවන් කෙලවරක් වෙත පවතිවා කියලා අදිස්ථාන කරන අතරට අපට මෙහෙම ධර්ම දේශනා කරන්නට අවශ්‍ය කරන පසුබිම සකස් කරේ අපේ ගුරු දේවෝත්තම අතිපූජනීය කඩවැද්දේ ගිනවංශ ආදිදාන මාහිමිපාණන් වහන්සේ තමයි ඊට අනතුරුව අතිපූජනීය මහා කුඹුක්කෑව උත්තර වංශ නායක ස්වාමින් වහන්සේ ඊට පස්සේ නාවුනියරේ දැන් අනුනායක ස්වාමීන් වහන්සේ ඔයාදී වශයෙන් නිකාය තුනේම මට ධර්මය විනය භාෂා ඉගෙන ගැනීම සඳහා උදව් කරපු උත්තමයන් වහන්සේලා වැඩ ඉඳලා වගේම අපවත් වෙලා වැඩ ඉඳලා අපවත් වෙලා ඉන්නවා ඒ උතුමන් වහන්සේලාට මේ පින් වේවා ඒ උතුමන් වහන්සේලාගේ බෝධි සම්භාර ධර්ම පුරා ප්‍රාර්ථනීය බෝධියකින් ජීවරින් තනසෙත්වා ජීවත්ව ඉන්න මාගේ ගුරු දේවෝත්තමයන් වහන්සේලාටත් අනිකුත් සියලු ස්වාමින් වහන්සේලාටත් පිළිතුලාගල අරණ්‍ය සේනාසනයෙහි වැඩ ඉන්න සියලු ස්වාමින් වහන්සේලාටත් මේ ධර්ම දේශනාව රටක ලෝකයට ගෙන යාම සඳහා සියලු වගකීම් දරාගෙන යන අපේ පොඩි ස්වාමින් වහන්සේටත් හැම දිනාටම සියලු යහපත සැලසේවා දායකකාරකාදීන් සියලු දෙනාටම කිනුතුලාගල ආරණ්‍ය සේනාසනය ගොඩනැගීමට මාවනැල්ල සේනාසනය අධූරුතියට පත් කරවීමට ගාල්ලේ සෝමාස යෝගාශ්‍රමයේ පොද්දල දීපාවල සේනාසනයේ දිකිරීමට ආදී වශයෙන් විවිධාකාරයෙන් උදව්පකාර කරලා තියෙන බුදු මහත් ආකාරයෙන් උදව්පකාර කරලා තියෙන සත්පුරුෂ සියලු දෙනා තමයි ඒ පවුල වල සියලු දෙනා තමයි චතුරාර්ය සත්‍ය අවබෝධය දක්වා මේ පින් උපකාර වේවා කියන ප්‍රාර්ථනාවත් සබමින් මේ මෑතක දවසකදී අපේ සේනාසනයේ පැවිදි වෙච්ච අකුරැස්සේ පූජනීය අකුරැස්සේ සද්ධම්මානන්ද ස්වාමීන් වහන්සේගේ පියතුමන් කොළඹ කොළඹ ආරච්චිගේ මහත්මයා චන්ද්‍රසේන කොළඹ ආරච්චිගේ මහත්මයා මේ කොවිඩ් වසංගතය නිසා අභාව ප්‍රාප්ත වුණා. එතුමාටත් මේ පින් අත්පත් වේවා. සාසනික ඥාතිත්වයක් තිබෙච්ච පියතුමා නම් නිසා ඉක්මනින් නිවනින් සැනසෙත්වා. ඒ වගේම මේ මෑත භාගයේ අපේ රටේ කොවිඩ් වසංගතය නිසා ඉතාම ඛේදනීය අන්දමින් මියගිය සියලු දෙනාටමත් මේ පින් අත්පත් වේවා. විශේෂයෙන් මතක් කරන අපට සමීප සම්බන්ධතාවක් තිබුණු බෝතලේ ඉලගම සුදුකන්ද ප්‍රදේශයේ නිකම්ම ගල්තලාවක් තිබිලා ඒක අවන්හලක් බවට පත් කරපු සම්පා දිස්ත්‍රික්කයේ හොඳම අවන්හල කියලා වාර ගණනාවක් සම්මාන ලැබපු ඒ නිර්මාතෘවර තරුණ ළමයේ කොවිඩ් වසංගතයට පිළිගත්තා. ඒ මහත්මයාට මේකෙන් අත්පත් වේවා ඒ පවුලේ ඒ මහත්මියත් කුඩා දරුවා තාමත් ඒ රෝගයෙන් පෙළෙනවා. ඒ අයත් තවත් තවත් කොවිඩ් වසංගතයෙන් පෙළෙන සියලු දෙනාටම ලක්වාසී ලෝකවාසී නිරෝගී සුව දීර්ඝායුෂ වැඩේවා හැම දිනාටම චතුරාර්ය සත්‍ය අවබෝධයයි සියලු දුකෙන් නිදහස් වීම ඒ දක්වාම මේ ධර්ම කොටස ජීවිතවලට සම්බන්ධ කරගෙන ධර්මඥාන භාවනාඥාන දියුණු කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධය දක්වා හේතු ආසනා වේවා කියලා අනිස්ථාන කියනවා ආකාසත්තා ච බුම්මඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං ආකාසත්තා ච බුම්මඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං සී